සුබ දවසක්. අද අපිත් එක්ක එකතු වෙන හැමෝටම. සුබ දවසක්. අද අපි ගැඹුරෙන් විමසා බලන්න යන්නේ මහා සතිපට්ඨාන සූත්‍රය පදනම් කරගත් ධර්මදේශනා මාලාවකින් උපුටාගත් කොටසක්. ඔව් විශේෂයෙන්ම සත්බොජ්ජංග ගැන නේද? හරියටම. නිර්වාණයට හේතු වෙන කරුණු හතක්. හැබැයි මේක හුදෙක් පැරණි ලයිස්තුවක් විග්‍රහ කරන එකට වඩා මෙතන නූතන අපේ කාර්යබහුල ජීවිතවලට ආදාළ වෙන පුදුම සගත පරස්පරයක් තියෙනවා. මොකද පරස්පරය? අපි සාමාන්‍යයෙන් හිතන්නේ මානසික සුවය සංසුන්කම ලැබෙන්නේ විවේකයෙන් උත්සාහය අඩු කිරීමෙන් කියලානේ. ඔව් ඒකනේ සාමාන්‍ය අදහස. ඒත් මේ මූලාශ්‍රවල කියවෙන මාර්ගය පටන් ගන්නේ සතිය, විමර්ශනය, වීරිය වගේ හරිම ක්‍රියාකාරී උත්සාහවන්ත තැන්වලින්. ආ ඒ කියන්නේ දැඩි උත්සාහයකින් පටන් අරගෙන ඔව් දැඩි උත්සාහයකින් පටන් අරගෙන කිසිම වෙහෙසක් නැති නිකම්ම පවතින සමබරතාවයකින් අවසන් වෙන්නේ කොහොමද? අද අපේ මෙහෙවර තමයි වෙරළේ රළ කැළඹෙන තැන ඉඳන් ඈත නිසල මුහුද දක්වා යන මේ මානසික ගමන කොහොමද සිද්ධ වෙන්නේ කියලා පියවරෙන් පියවර හොයා බලන එක. හොඳයි. අපි එහෙනම් පටන් හරි. අපි මේ ගමන පටන් පළවෙනි පියවරෙන්. සතිය දැන් සතිය කිව්වම අපේ ඔළුවට එන්නේ මතකය නැත්තම් යම් දෙයක් ගැන අවධානයෙන් ඉන්න එකනේ. ඔව්. පොදුවේම තමයි. ඒත් මේ මූලාශ්‍රවල තියෙනවා හරියම අපූර්ව උපමාවක්. සතිය කියන්නේ වේලිච්ච ලබු කබලක් වගේ වතුර උඩ පාවනවා වගේ දෙයක් නෙවෙයි. ගලක් වතුරට දැම්මම අඩියටම கிඳා බහිනවා වගේ දෙයක් කියලා. මතු පිටින් ඉන්න එකයි කිඳා බහින එකයි අතර තියෙන වෙනස මොකද්ද මෙතනදී? ඒක තමයි මේ ගමනේ අදිතාලම. කිඳා බැසීම, හෙවත් নিমগ্ন වීම කියන්නේ අපි යොමු කරන අරුමුල ඒක හුස්ම වෙන්න පුරුවන්, ඇවිදිනකොට දැනෙන පාදේ ස්පර්ශය වෙන්න පුරුවන්. ඒ අරුමුනේ මතු පිට විස්තරය නෙවෙයි. නිකන් බලාගෙන ඉන්නවා වගේ නෙවෙයි. නෑ. ඒකේ අතුලාන්ත ස්වභාවය දක්වාම හිත ගමන් කරන එක. ලබු කබල වගේ හිත මතු පිට ඉස්සලා යන්නේ නැහැ. ගලක් වතුරේ බරට අඩියටම යනවා වගේ හිත අරමුණත් එක්ක එකක් බවට පත් වෙලා ඒකේ ඇතුළටම கிඳා බහිනවා. ඒ කියන්නේ ඒක නිකම්ම අවධානය පවත්වා ගන්නවට වඩා ගැඹුරු දෙයක්. එහෙම கிඳා බැස්සම මොකද වෙන්නේ? ඒ කිඳා බැසීමෙන් නිසා හිතේ තිර සංඥාවක් ඇති වෙනවා. ඒ කියන්නේ අරමුණ ගැන ස්ථිර පැහැදිලි සටහනක්. කඩින් කඩ ඇති වෙන දෙයක් නෙවෙයි. කොහෙත්ම නෑ. ඒ සටහන නිසා තමයි සතිය අඛණ්ඩ ධාරාවක් බවට පත්වෙන්නේ. එතකොට ඒක සම්පජඤ්‍ය කියන தത്വයට. එනම් මොහොතින් මොහොත පවතින පැහැදිලි දැනුවත් බවකට පරිවර්තනය වෙනවා. හයි. එතකොට මේ කිඳා බැසීමෙන් පස්සේ අපිව ඊළඟ පියවරට ගෙනියනවා. ඒ තමයි ධම්ම විචය සම්බෝධ්‍යංගය වෙවත් විමර්ශනය. මූලාශ්‍රවල මේක හඳුන්වලා තියෙන්නේ අභ්‍යන්තර තත්ත්ව පාලනයක් වගේ කියලා. internal quality control? ඔව්. මේක හරිම රසවත් අදහසක්. අපි අපේ හිත ඇතුලේ මොනවද ඇත්තටම පරීක්ෂා කරන්නේ? QC check එකක් දාන්නේ මොනවටද? හොල ප්‍රශ්නයක්. සතිය කියන්නේ හරියට අපේ හිත කියන කර්මාන්ත ශාලාවට එන අමුද්‍රව්‍ය මොනවද කියලා පැහැදිලිව දකින කැමරාවක් වගේ. ධම්මවිචය කියන්නේ ඒ දැකපු දේ හොඳද නරකද කුසල්ද අකුසල්ද කියලා නුවණින් වෙන් කරලා අඳුනගන්න එක. විනිශ්චය කිරීමක්ද? නැහැ. හැබැයි මෙතන තියෙන සියුම්ම තැන තමයි මේක විනිශ්චය කිරීමක් නෙවෙයි. අනේ මට ආයෙත් කේන්ති ගියා මහරි නරකයි කියලා Tamanටම දොස් පවරා ගන්න එක නෙවෙයි. ආ. මේ තියෙන द्वේෂය කියන මානසික தත්ත්වය මේකේ ස්වභාවය මේකයි. මේක ඇති උනේ මෙහෙමයි නැතිවෙන්නේ මෙහෙමයි කියලා හරිත විද්‍යාඥයෙක් වගේ නිර්ලෝභීව ඒකේ ස්වභාවය විමසන එක. ඒක ඇහෙනකොට නම් හොඳයි. ඒත් ප්‍රායෝගිකව ඒක අමාරු නැද්ද? අපි හිතමු මම ට්‍රැෆික් එකේ ඉන්නවා. මට ඉස්සරහට දාපු කෙනා ගැන මට ලොකු කේන්තියක් එනවා. ඒ වෙලාවේ ආ මේ ද්වේෂය කියලා නිකන් බලාගෙන ඉන්න එකේ යථාර්ථවාදීද? අමාරුයි. හරියටම. ඒක තමයි පුහුණුව. මුලින්ම අපි කරන්නේ කේන්ති ගියේ එක ගැනත් කේන්ති ගන්න එකනේ. මට ඇයි මෙහෙම කේන්ති යන්නේ කියලා. ඔව් ඔව්. ධම්මවිචය කියන්නේ ඒ දෙවෙනි කේන්තිය නවතන්න එක. පළවෙනි එක ආපු බව පිළිගන්නවා. හරි කේන්ති ඇගින්ද දැන් මගේ ඇඟට මොකද වෙන්නේ? හදවත ගැහනවා, අත්මිට මෙලවෙන. ඒ විදිහට ඒකේ කායික මානසික ස්වභාවය විමසනකොට ඒකේ බලය අඩු වෙනවා. Tamange චරිත ස්වභාවයත් එක්ක මේක සම්බන්ධ වෙනවද? ඔව්. ධම්මවිචයට තවත් පෙට්ටක් තියෙනවා. ඒ තමයි Tamange චරිත ස්වභාවය අඳුරගෙන ඒකට ගැළපෙන පිළියම යොදන එක. මූලාශ්‍රවල කියනවා ද්වේෂයේ වැඩි කෙනෙක් නම් මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරන්න ඕන. රාගයේ වැඩි කෙනෙක් නම් අසුබ භාවනාව වගේ. හරියටම. ඒක හරියට Tamanගේ මානසික සෞඛ්‍යයට Tamanම දක්ෂ වෛද්‍යවරයෙක් වගේ වෙලා නිවැරදි බෙහෙත තෝරගන්නවා වගේ වැඩක්. හරි. එතකොට අපි සතියෙන් දකිනවා ධම්මවිචයෙන් විමසනවා ඊට පස්සේ තමයි මේ ගමනට අවශ්‍ය ඉන්ධන එහෙම නැත්නම් වීරිය සම්බෝධජංගය ඕන වෙන්නේ. ඔව් වීරිය. මූලශ්‍රවල තියෙන උපමාව මට හරිම ප්‍රබලව දැනුණා. දහ පහලස් දෙනෙක් එකතු වෙලා දරුණු රොළපරයා බෝට්ටුවක් මුහුදට තල්ලු කරනවා වගේ කියලා. ඒකෙන් කියවෙන වීරිය ස්වභාවය මොකක්ද? ඔව්. ඒකෙන් වීරිය අවස්ථා දෙකක් ගැන කියවෙනවා. පළවෙනි එක තමයි ඔබ කිව්වා ආරද්ධ වීරිය. ඒ කියන්නේ ආරම්භක පුපුරා යන ශක්තිය. ආරම්භක තල්ලුව. ඔව්. බෝට්ටුව වෙරළේ වැල්ලේ ඉඳන් රළ කපාගෙන මුහුදට දාන්න ලොකුම තල්ලුවක් ඕනනේ. ඒ වගේ තමයි අපේ හිතේ තියෙන කම්මැලිකම, නිදිමත ගතිය, සැකය වගේ නීවරණ බාධක පහු කරන්න මුලින් විශාල උත්සාහයක් දතකාගෙන කරන අදිෂ්ඨානයක් අවශ්‍යයි. ඒක තමයි රොකට් ලොන්ච් එක වගේ ශක්තිය. හරි. බෝටුව මුහුදට දාගත්තා, රළ පහු කළා. ඊට පස්සේ ඒ රොකට් ලෝන්ච් එකේ ශක්තියම දිගටම යන්න පුරවන්ද? ඒකෙන් අපිව වෙහෙසට පත්වෙන්න ලැද්ද? ඒක තමයි වැදගත්ම දේ. බෝට්ටුව මුහුදට ගියාට පස්සේ ඒ ප්‍රචණ්ඩ තල්ලුව දිගටම දුන්නොත් වෙන්නේ බෝට්ටුව පෙරලෙන එක. හරි. එතන ඉන්නම අවශ්‍ය වෙන්නේ පග්ගහිත විරිය. ඒ කියන්නේ අඛණ්ඩව සමබරව පවත්වාගෙන යන වීරිය. හරියට ක්‍රූස් කන්ට්‍රෝල් එක දාගත්තා වගේ. ගමනාන්තයේ දක්වා හබල් ගානවා සුළඟට අනුව රුවල හසුරවනවා මෙතනදී අන්ත දෙකක් ගැන මූලාශ්‍රවල කියනවා. එකක් උද්දච්චය. ඒ කියන්නේ වීරිය වැඩි වෙලා හිත විසිරෙන එක. ආ කෝපි වැඩිපුර බියවම වගේද? හිත එකතැනක තියාගන්න බැරුව හැමතැනම දුවනවා. හැබැයි අපි හිතන් ඉන්නේ අපි හරිම උත්සාහවන්තයි කියලා. හරියටම ඒක. අනිත් අන්තය තමයි තීන මිත්‍ය. කම්මැලිකම. ඔව් අලසකම. අද බෑ හෙට කරමු කියන හැඟීම. මේ අන්ත දෙක අතර සමබරතාවය මැද මාවත තමයි නියම වීරිය කියන්නේ. ඒක වෙහෙස කර දෙයක් නෙවෙයි, ශක්තිය කලමනාකරණීය කර ගැනීමක්. දැන් මෙතර තමයි මම මුලින් කියපු පරස්පරය තවත් පැහැදිලි වෙන්නේ. මේ නිවැරදි වීරිය නිසා ඇතිවෙනවා කියනවා පීති සම්භෝජ්ජංගය. ඒ කියන්නේ ප්‍රීතිය. ඔව් මේක මට හිතාගන්න තමාරුයි. මම හිතුවේ භාවනාවෙන් ලැබෙන ප්‍රීතිය කියන්නේ හරිම සෝම්‍ය සංසුන් දෙයක් කියලා. ඒත් මූලාශ්‍රවල ප්‍රීති වර්ග පහක් ගැන කියනවා. ඇඟේ හිරිගඩු පිපීමේ ඉඳලා ශාරීරියේ සැහැල්ලු වෙලා උඩට එසවෙනවා වගේ දැනෙන තත්යක් දක්වා. ඔව්. ඒක ඇත්තටම පුදුමයි. මේ වගේ තීව්ර ප්‍රීතියක් ඇති කර ගැනීමද අපේ ලක්ෂ්‍ය. නෑ. ඒක තමයි තේරුම් ගන්න ඕන සියුම්ම තැන. ප්‍රීතිය කියන්නේ ඉලක්කය නෙවෙයි නිවැරදි මාර්ගයේ ගමන් කිරීමේ ස්වභාවික අතුරුඵලයක්. අතුරුඵලයක්. ඔව් හරියට අපි ගහකට වදුර පොහොර දැම්මම වෙලාවවම මල් පිපෙනවා වගේ. අපි මල් පුප්පවන්නේ නැහැ. මල් ඉබේ පිපෙනවා. ඒ වගේ අපි ප්‍රීතිය බලෙන් ඇති කරවන්නේ නැහැ. සතිය, ධම්මවිචය, වීරිය කියන හේතු සම්පාදනය වෙනකොට ප්‍රීතිය ඉබේම හටගන්නවා. ඒ වෙනස කොහොමද දැනෙන්නේ? කේක් කෑල්ලක් කනකොට දැනෙන සතුටයි මේ කියන නිර්ාමිස ප්‍රීතියයි අතර වෙනස මොකක්ද? කේක් කෑල්ලකින් ලැබෙන සතුට දිව පිනවීමක්නේ. ඒක පිටතින් ලැබෙන ආමිසයක් මත රඳා පවතිනවා. ඒක නැති වුනාම සතුටක් නැති වෙනවා. නමුත් මේ නිර්ාමිස ප්‍රීතිය එන්නේ ඇතුළෙන්මයි. ඇතුළෙන්ම කායික වෙහෙස, මානසික බර නිදහස් වීමෙන් හටගන්නා දෙයක්. හරියට හොඳ ව්‍යායාමකින් පස්සේ ඇඟට දැනෙන සැහැල්ලුව වගේ. ඒක පිටින් ගත්ත දෙයක් නෙවෙයි. මුලාශ්‍රවල කියන කුද්ධිකා කණිකා වගේ ප්‍රීති වර්ග පහ කියන්නේ මේ මාර්ගයේදී අපිට හමු වෙන විවිධ සංදිස්ථාන සලකුණු වගේ. හරි. දැන් මේකටත් වඩා පුදුමයි මේ වගේ තීව්‍ර සමහර විට උද්වේගකර ප්‍රීතියකින් පස්සේ ඊළඟට එන්නේ පස්සද්ධි සම්බුද්ධංගය. හැවත් සංසුන් බව කියන එක. ඔව් පසද්ධිය උද්දීපනයක් කොහොමද සංසුන්කමකට මඟ පාදන්නේ? සාමාන්‍යයෙන් වෙන්නේ ඒකේ අනිත් පැත්තනේ. ඒක හරිම ස්වභාවික ක්‍රියාවලියක්. හිතන්නකෝ අපිට හොඳටම බඩගිනි වෙලා ඉන්නකොට අපි හරිම නොසන්සුන්. රසවත් ආහාර වේලක් ගත්තට පස්සේ මොකද වෙන්නේ? තෘප්තිමත් වෙනවා, සංසුන් වෙනවා. හරියටම ඒ බඩගින්න නැති වෙලා ලොකු තෘප්තියක් එක්ක සංසුන් බවක් එනවා. අන්න ඒ වගේ ප්‍රීතියෙන් හිතේ තිබුණු අතෘප්තිමත් බව නොසන්සුන්කම නැති වෙලා යනවා. හිත තෘප්තිමත් වුනාම මානසික වෙහෙස ඉබේම පහවලා යනවා. ඒ මානසික සංසුන් බව කෙලින්ම කායික සංසුන් බවකටත් හේතු වෙනවා. ඒ කියන්නේ මේ පස්සද්ධිය ඇති වෙන්න අපි විශේෂයෙන් යමක් කරන්න ඕන නැහැ. විශේෂයෙන්ම භාවනාවේදී නන් නැහැ. ඒක ස්වභාවිකව සිද්ධ වෙන දෙයක්. නමුත් මූලාශ්‍රවල අපේ එදිනෙදා ජීවිතයටත් අදාළ වෙන ප්‍රායෝගික කරුණු කීපයක් ගැන කියනවා. ගන්නා ආහාර, ඉරියව්, ඍතු විපර්යාස පවා. ඔව්. ඒ හැමදේම මේ කායික හා මානසික සංසුන් බවට බලපානවා කියලා. ඒ කියන්නේ අපේ ජීවන රකාවත් මේ මානසික ගමනක සෘජුවම සම්බන්ධයි. ඒ ගැඹුරු සංසුන්කම තමයි ඊළඟ පියවරට සමාධි සම්බොජ්ජංගයට හොඳම පසුබිම සකසන්නේ. ඔව්. දැන් සමාධිය කිව්වම හුඟක් අය හිතන්නේ හිත හිස් කරගෙන කිසිම දෙයක් ගැන නොසිතා ඉන්න එක කියලා. ඒත් මූලාශ්‍රවල සමත සහ විපස්සනා සඳහා යොදා ගන්නා සමාධි දෙකක් ගැන කතා කරනවා. ඔව්. ඒ දෙක වෙනස්. ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට මේ දෙකේ වෙනස සරලව තේරුම් ගන්න පුළුවන් කොහොමද? අපි නූතන උපමාවක් ගමු. සමත සමාධිය කියන්නේ දුර තියෙන නිශ්චල තරුවක් දිහා බලන බලවත් දුරේක්ෂයක් වගේ. හ්ම්. අපේ අරමුණ ඒ තරුව විතරයි. අපි කරන්නේ තරුව උපරිම පැහැදිලිව නොසෙල්වි පේනකල් දුරේක්ෂය ફોકસ කරන එක. අරමුණ එකයි නිශ්චලයි. එතකොට විපස්සනා සමාධිය ඒකත් දුරේක්ෂයක් වගේද? විපස්සනා සමාධිය කියන්නේ වනාන්තරයක වේගයෙන් දුවන දිවියෙක්ව රූගත කරන වනජීවි වාර්තා චිත්‍රපට කැමරා ශිල්පියෙක් වගේ. ආ හරිම රසවත් උපමාවක්. මෙතනදී අරමුණ, ඒ කියන්නේ දිවියා නිරන්තරයෙන් චලනය වෙනවා. දුවනවා, පනිනවා, නවතිනවා. දක්ෂ කැමරා ශිල්පියා කරන්නේ දිවියක් කොහේ ගියත් ඒ චලනය වෙන අරමුණ එක තත්පරයක්වත් out of focus නොවි පැහැදිලිවම රූගත කරන එක. ඒ කියන්නේ සමාධිය කියන්නේ ඒ නොසලෙන කැමරාව. හරියටම අරමුණ වෙනස් වෙනවා ඒත් සමාධිය ඒ වෙනසත් එක්කම මොහොතින් මොහොත පවතිනවා. ඒ කියන්නේ සමාධිය කියන්නේ හිත හිස් කිරීමක් නෙවෙයි. තෝරාගත් අරමුණක් මත තියුණු ලෙස එකඟ වූ දැනුවත් බවක්. හරි දැන් අපි මේ ගමනේ අවසානයේ සහ සමහර විට ගැඹුරුම පීවරට අවිලා තින්නේ උපේක්ඛා සම්බෝධංගිය. උපේක්ඛාව. මූලාශ්‍රවල මේක විස්තර කරන්නේ අර අපි මුලින් කතා කරපු වෙරළේ කැළඹිලි සහිත රළ රටාවලින්දලා ඈත මුහුදේ පේන නිසල ක්ෂිතිජය දක්වා යන ගමන සම්පූර්ණ වීමක් වගේ. ඔව්. ප්‍රායෝගිකව මේ උපේක්ඛාව කියන මානසික தત્ත්වෙ දැනෙන්නේ කොහොමද? ඒක නිකම්ම කිසිම දෙයක් ගණන් නොගෙන ඉන්න එකක්ද? කොහෙත්ම නැහැ. උපේක්ෂාව කියන්නේ උදාසීනකම, හාය නොසලකලිමත්කම නෙවෙයි. ඒක තමයි ඉහළම මට්ටමේ මානසික ස්ථාවරත්වය. ස්ථාවරත්වය. අර ක්ෂිතිජය වගේ තමයි. වෙරළට කොච්චර ලොකු රැලා ආවත් මුහුද කොච්චර කැළඹුණත් ක්ෂිතිජ රේඛාව නිසලව නොසෙල්වි පවතිනව නේද? ඔව් ඒක වෙනස් වෙන්නේ නෑ. ඒ වගේ අපේ ජීවිතයට එන සැප, දුක, සතුට, වේදනාව කියන හැම අත්දැකීමක් දිහාම ඒවට ඇලෙන්නේවත්, ගැටෙන්නේවත් නැතුව ඒවා හටගන්නවා නැති වෙලා යනවා කියලා මදහත් සිතින් බලාගෙන ඉන්න පුළුවන්කම තමයි උපේක්ඛාව කියන්නේ. ඒකනම් මේ මානසික පුහුණුවේ අවසාන අභියෝගය වගේ. ඒත් මූලාශ්‍රවඩ විශේෂයෙන්ම අවධාරණය කරනවා අදුක්කම සුඛ වේදනා ඒ කියන්නේ සැපත් නැති, දුකත් නැති, මධ්‍යස්ත, නීරස අත්දැකීම් දිහා උපේක්ඛාවෙන් බැලීමේ අභියෝගය ගැන. අයියේක එච්චර විශේෂ වෙන්නේ. මොකද සැපට අපි ආසයි, දුකට අපි බයයි. ඒ දෙක අපිට ලේසියෙන් අඳුන ගන්න පුළුවන්. නමුත් අර මධ්‍යස්ත නීරස අත්දැකීම් නිකම් ඉන්නකොට දැනෙන හැඟීම වගේ. ඔව් නිකම් පුටුවක වාඩි වෙලා ඉන්නකොට දැනෙන හැඟීම. ඒ ගැන අපිට ලොකු අවධානයක් නැහැ. ඒක හරිම බෝරින්. අපේ හිත කරන්නේ ඒ නීරසකමින් පැනලා යන්න ඉක්මනට සැපයක් හොයන එක. ෆෝන් එක අතට ගන්නවා. ටීවී එක දානවා නමුත් විපස්සනාවේදී ඒ නීරස මධ්‍යස්ත ස්වභාවය තුලම නොසැලී රැඳී ඉඳලා ඒකෙත් අනිත්‍ය ස්වභාවය දකින්න පුළුවන් නම් අන්න එතන තමයි සැබෑ මානසික නිදහස තියෙන්නේ. මොකද එතකොට හිත කිසිම අත්දැකීමකින් පැනලා යන්න උත්සාහ කරන්නේ නැහැ. ඉතින් මේ හැමදේකම තේරුම මොකක්ද? අපි මේ ගමන දිහා අපහු ඇරිලා බලුවොත් අපි සතිය සහ වීරිය වගේ හරිම ක්‍රියාකාරී උත්සාහවන්ත තැන් වලින් පටන් ගත්තේ. ඔව් ආරම්භය එතනින්. එතනින් ප්‍රීතිය සංසුන් බව හරහා ඇවිල්ලා උපේක්ඛාව කියන මේ ගැඹුරු ශාන්ත නිසල සම්බබරතාවයකට ආවා. මේක ඇත්තටම සිත පුහුණු කිරීමේ සම්පූර්ණ මාර්ගසිතියමක් වගේ. හරියටම. වැදගත්ම දේ තමයි මේ බොජ්ජංග එකිනෙකට සම්බන්ධ වෙලා එකක් අනෙකට සහාය වෙමින් ස්වභාවිකව වර්ධනය වෙන ආකාරය තේරුම් ගන්න එක. බලෙන් ප්‍රීතිය ඇති කරගන්න යන්නේ නැහැ. නිවැරදි වීරිය යොදද්දී ප්‍රීතිය හටගන්නවා. බලෙන් සම්සුන් වෙන්න යන්නෙත් නැහැ. නැහැ. ප්‍රීතියෙන් සිත තෘප්තිමත් වෙද්දී පස්සද්ධිය ඇති වෙනවා. මේක එක මානසික තත්වයක් ඊළඟ తත්වය ඇතිවෙන්න අවශ්‍ය පරිසරය සකස් කර දෙන ස්වභාවික ක්‍රියාවලියක්. එක පියවරක් ඊළඟ පියවරට පාර හදනවා. ඔව්. හරියට බීජයකින් පැලයක් කවිත් ඒක ගහක් වෙලා මල් පිපිලා ගෙඩි හට ගන්නවා වගේ. මේ සාකච්ඡාව අවසන් කරන්න කලින් සවන් දෙන කෙනාට සිතා බලන්න පුංචි අදහසක් ඉතුරු කරමු. මූලාශ්‍රයේ සඳහන් වෙනවා සැබෑ උපේක්ෂාවට පයෝග පටිප්ප සම්බන්ධ කියන தත්වයක්. ඒ කියන්නේ වීරිය පවා අතහැර දැමීමක්. ඔව්. ඒක හරිම පුදුමයි. අපි මුලින් කතා කළේ වීරිය කොච්චර වැදගත්ද කියලානේ. ඒත් අවසානයේදී ඒ වීරියත් අතහරින්න වෙනවා. ඔව්. අපේ කාර්යබහුල දෛනික ජීවිතයේදී ඉලක්කයක් කරා උත්සාහ කරනව විතරක් නෙවෙයි, ඒ උත්සාහය පවා අතහැර දාලා හුදෙක් සිදුවෙන දේට ඉඩ දීලා නිරීක්ෂණය කළ යුතු මොහොතක් හඳුනා ගැනීම. යන්නෙන් අදහස් කරන්නේ කුමක් වෙන්න පුළුවන්ද? ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ ටිකක් ගැඹුරු මාතෘකාවක් ගැන. හැබැයි මේක වියලි දාර්ශනික කතාවක් නම් නෙවෙයි. මේක හරියට අපේ මනස දියුණු කරගන්න පියවරෙන් පියවර අනුගමනය කරන්න පුරුවන් මාර්ග සිටියමක් වගේ දෙයක්. අපේ මූලාශ්‍ර වෙන්නේ සතිපට්ඨාන සූත්‍රය පදනම් කරගත්තු දේශනා මාලාවක සටහන් අපි අවධානය යොමු කරන්නේ සත්ත බොජ්ජංග ඒ කියන්නේ ඥානය අවබෝධ කරගන්න උපකාරී වෙන අංග 7 ගැන. ඉතින් අද අපේ අරමුණ තමයි මේ එකිනෙකට සම්බන්ධ වෙන අංග 7 දිගේ ගිහින් ඒවා එදිනෙදා ජීවිතයට ප්‍රායෝගිකව සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා විමසා බලන එක. හරි අපි එහෙනම් පටන් ගමු මේ හැම දෙයකම අඩිතාලම තමයි සතිය. සතිය. දැන් සතිය කියන වචනේ අපි හැමෝම අහලා තියෙනා නේද? හැබැයි මේ මූලාශ්‍රවල කියවෙන සතිය ඊට වඩා ගොඩක් ගැඹුරුයි වගේ මට හිතෙන්නේ. ඇත්තටම මෙතනදී සතිය විස්තර වෙන්නේ මතු පිටින් පාවෙන දෙයක් විදිහට නෙවෙයි. හරි අපූර්ව උපමාවක් තියෙනවා ඒක පැහැදිලි කරන්න. වතුරට දාපු වියලි ලබු කබලක් වගේ මතු පිට පාවෙන්නේ නැතුව වතුරට දාපු ගලක් වගේ අරමුණේ පතුලටම கிඳා බහින ස්වභාවයක්. අන්න ඒකට කියනවා নিমග්න ලක්ෂණය කියලා. ප්‍රමයන එක වගේ. ඔව්. ඒ වගේම ඒ අරමුණ අතාරින්නේ නැතුව ඒක ඇතුළටම විනිවිදගෙන යනවා. ඒකට තමයි අපිලාපනතා කියන්නේ. ඒ කියන්නේ එක වෙලාවක වැඩ 10ක් කරන එක නෙවෙයි එක වැඩක් කරනකොට ඒකේ සම්පූර්ණයෙන්ම ගිලෙන එක වගේ දෙයක්ද හරි තමයි ඒ ගිලියාම තමයි මේ ගමනේ ආරම්භය හරි. එතකොට සතියෙන් අරමුණක கிඳා බැස්සට පස්සේ මොකද්ද වෙන්නේ? අරමුණ අල්ලගත්ත විතරක්මදි නේද? හ්ම්, මදි. මොකද එහෙම අරමුණක ගැඹුරටම බැස්සම තමයි ඒකේ ඇත්ත ස්වභාවය මොකක්ද කියලා පරීක්ෂා කරන්න පුළුවන් වෙන්නේ. එතනින් තමයි අපි දෙවනි අංගයට එන්නේ. ඒ තමයි ධම්මවිචය. ධම්මවිචය ධර්මය විමසා බැලීම. ඒ කියන්නේ සතියෙන් අල්ලගත්ත දේ දිහා නිකන් බලන් ඉන්නේ නැතුව ඒක විශ්ලේෂණය කරන එක හරියට අභ්‍යන්තර තත්ත්වපාලකෙක් වගේ නේද? ඔව් හොඳ උපමාවක් ඒක. මේක හොඳ දෙයක්ද නරක දෙයක්ද කුසල්ද අකුසල්ද කියලා නුවණින් කල්පනා කරන එක. හැබැයි එහෙම විමසනකොට අපි දැනටමත් අපේ ඔළුවේ තියෙන මතවාද, අපේ සංස්කෘතික පසුබිම ඒ දේවල් පටලවාගන්න ලොකු ඉඩක් තියහ නේද? හරිම වැදගත් ප්‍රශ්නයක්. මෙතනදී විමසනවා කියන්නේ විනිශ්චය කරනවා කියන එක නෙවෙයි. හිතන්නකෝ හිතට කේන්තියක් ආවම මම කේන්ති ගන්න එක වැරදි කියලා ලේබල් ගහනව වෙනුවට ආ මේ කේන්ති ඇති උනේ කොහොමද මේකත් එක්ක මගේ ශරීරයට දැනෙන්නේ මොනවද මේ සිතුවිල්ල ටිකකින් නැති වෙලා යනවද කියලා නිරීක්ෂණය කරන එක තමයි ධම්මවිචය ඒක පැහැදිලි ඒ කියන්නේ Tamanටම විද්‍යාඥයෙක් වගේ වෙන එක තමන්ගේ අත්දැකීමම විවෘතව විමසා බලන එක. ඔව්. පින ගැන වගේම පව ගැනත් කුසලය ගැන වගේම අකුසලය ගැනත් එක විදිහට බලන්න ඕන. ඒ දෙකේම ඇතිවීම, පැවතීම, නැතිවීම දකින්න ඕන. එතකොට මේ විදිහට පැහැදිලිව විමර්ශනය කරාම ඊළඟට මොකක්ද කළ යුත්තේ, කොතනටද වෙහෙස විය යුත්තේ කියලා පාර පෑදෙනවා. අන්න එතකොට තමයි තුන්වෙනි අංගය වන විරිය. ඒ කියන්නේ උත්සාහය කරලියට එන්නේ. ධම්මවිචයෙන් නැතුව නිකම්ම විරිය යොදන එක හරියට සිතියමක් නැතුව කැලේක යනවා වගේ වැඩක් නේද? ඒක ඇත්ත. වැරදි පාරක කොච්චර වේගෙන් දිව්වත් වැඩක් නැහැ. ධම්මවිචයෙන් මේක තමයි කල යුතු දේ කියලා තීරණය කරාට පස්සේ ඒ වෙනුවෙන් ගන්න උත්සාහය තමයි විරිය. මට මේ මූලාශ්‍රවල හම්බුන එක හරිම රසවත් උපමාවක් තියෙනවා. මුහුදට බෝට්ටුවක් දියත් කරන දීවරයෝ ගැන. ඒකෙන් මේ විරියේ අධිර තුනක් හරි අපූර්වට පැහැදිලි කරනවා. ඕ ඒකෙන් මේ ක්‍රියාවලිය හොඳටම තේරුම් ගන්න පුළුවන්. පළවෙනි එක ආරම්භ ධාතුව. ගොඩක් අය එකතු වෙලා බෝට්ටුව රළපහු කරගෙන වතුරට තල්ලු කරනවා. ඒක තමයි ආරම්භක උනන්දුව. හ්ම්. දෙවෙනි එක නික්කම ධාතුව. බෝට්ටුවට නැගපු කිහිප දිනෙක වේගෙන් හබල් ගාලා අර රළ කලාපෙන් එහාට යනවා. බාධක මැඩගෙන යන විරිය. ඕ ඕ. තුන්වෙනි එක තමයි පරක්කම ධාතුව. ගෙම්බුරු මුහුදේ ඉලක්කය කරා එක දිගට නොනවත්වා හබල් ගාන එක. ඒ උපමාව නූතන වැඩ පරිසරයකට හොඳටම ගැලපෙනවා. ඒක තමයි ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නකොට හැමෝගෙම තියෙන ආරම්භක උනන්දුව තමයි ආරම්භ ධාතුව. හැබැයි ටික දවසකින් එන බාධක අර රළ කලාපයේ පහු කරන එක තමයි ඇත්තම අභියෝගය. ගොඩක් අය එතනින් යතරිනව නේද පරක්කම ධාතුව කියන එක. ඒ කියන්නේ අවසානයේ දක්වාම උත්සාහය පවත්වාගෙන යන එක තමයි ගොඩක් වෙලාවට අපිට මගහැරෙන්නේ. හරියටම හරි. ඒ වගේම මේ විරිය සමබර වෙන්නත් ඕන. ඕනෑවට වඩා තදින් වීණාවේ තතක් ඇද්දොත් ඒක කැඩෙනවා. බුරුල් කළොත් හඬක් එන්නේ නැහැ. ඒ වගේ සමබරව තියාගන්න ඕන. ඔව්. එහෙම නිවැරදිව සමබරව විරිය වඩනකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට හතරවෙනි අංගය, ඒ කියන්නේ පීතිය. ඉබේම හටගන්නවා. මේක බලෙන් ඇති කරගන්න දෙයක් නෙවෙයි. මල පිපෙනවා මල් පුප්පන්නේ නැහැ කියලා කියවෙන්නේ ඒ නිසයි. පීතිය. ඒ කියන්නේ සතුට. හැබැයි මේක අපි සාමාන්‍යයෙන් කතා කරන රස කෑමක් කෑවම හොඳ සින්දුවක් ඇහුවම දැනෙන සතුටට වඩා වෙනස් දෙයක් වෙන්න ඕන නේද? අනිවාර්යයෙන්ම ඒ ඇස් කන් නාසය පිනවීමෙන් ලබන සතුටට කියන්නේ ආමිස පීතිය කියලා. ඒක తాවකාලිකයි. නමුත් මෙතන කතා කරන්නේ निराமிස පීතිය ගැන. ඒක සියලු ඉන්ද්‍රියන්ගෙන් මිදිලා හිතේ හුදකලාවෙන් නිවැරදි උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට ඇතුළතින්ම හටගන්නා දෙයක්. ඔව් මම දැක්ක ඒ නිරාමිස පීතියෙත් මට්ටම් කිහිපයක් ගැනම විස්තර වෙනවා. මුලින්ම එන්නේ හරිම සියුම් අත්දැකීමක්. ඇඟේ හිරිගඩු පිපෙනවා වගේ දැනෙන කුද්ධිකා පීතිය. හ්ම්. ඊට පස්සේ තියෙනවා කණිකා පීතිය. ඒක අකුණක් වගේ ෂණික වෙන දෙයක්ලු. මේ වගේ දේවල් සාමාන්‍ය කෙනෙකුට උනත් ගැඹුරු අවධානයකින් ඉන්නකොට දැනෙන්න පුළුවන්ද? ඔව් යම්තාක් දුරකට පුළුවන්. නමුත් මෙතන කතා කරන මට්ටම් ඊට වඩා ගැඹුරුයි. ඊළඟට එනවා ඔක්කන්තිකා පීතිය. ඒක හරියට මුහුදුරල ගොඩබිමට ගහනවා වගේ නැවත නැවත ශරීරය හරහා යන ප්‍රීති තරංගයක්. ඊටත් පස්සේ එන උබ්බේගා පීතිය. ඒක නම් හිතාගන්නත් අමාරුයි. ශරීරයේ බිමෙන් උඩට එසවෙනවා වගේ, පාවෙනවා වගේ සෑහෙල්ලු බවක් දැනෙන අවස්ථාවක්ලු. ඔව්. සමහරු එහෙම වෙලාවට බය වෙන්නත් පුළුවන්. නමුත් ඒක පීතියෙම දියුණු අවස්ථාවක්. උච්චතම අවස්ථාව තමයි පරණා පීතිය. ඒකෙදි මුළු ශරීරෙම හරියට හුලං පිර වූ කොටයක් වගේ පීතියෙන් පිරී තිරී යනවා. ඉතින් මේ විදියට හිත ප්‍රීතියෙන් පිරුණාම කෙනෙක්ට හිතෙන්න පුළුවන් හරි මම ගමනේ අවසානයට ඇවිත් කියලා. ඒක හරිම ප්‍රසන්න අත්දැකීමක්නේ. ඒක ඇත්ත. හැබැයි පීතිය කියන්නේ ගමනේ වැදිගත් නැවතුම් පොලක් විතර අවසානී නෙවෙයි. ඒ උද්දාමයට පහු කරගෙන යන්න ඕන තැනක් තියනවද? අනිවාර්යයෙන්ම. පීතියේ තියෙන්නේ යම්කිසි උද්දාමයක් ක්‍රියාකාරීත්වයක්. ඒකට ඇලුනොත් එතනම නතර වෙන්න පුළුවන්. ඒ නිසා ඊළඟ පියවර තමයි පස්වෙනි අංගය පස්සද්ධිය. ඒ කියන්නේ සංසිඳීම. ආ සංසිඳීම පීතියේ උද්දාමයේ බැස ගියාම හිතත් කයත් ගැඹුරින්ම සංසුන් වෙන එක. හරියට කුණාටුවකට පස්සේ මුහුද සංසුන් වෙනම වගේ. ක්‍රියාකාරීත්වයේ නිශ්චලතාවයට මාරු වෙන බොහොම වැදගත් පියවරක් ඒක. ඒක හරියට උද්වේගකර සංගීත ප්‍රසංගයකින් පස්සේ දැනෙන නිස්සබ්දතාවය වගේ නේද? ඒ නිස්සබ්දතාවය සංගීතය ඇහෙනකොට තිබුණට වඩා ගොඩක් ගැඹුරින් දැනෙනවා. හරිම හොඳ උපමාවක්. අන්නේ සංසිඳුණු සංසුන් හිත තමයි හයවෙනි අංගය වන සමාධියට හොඳම පස බවට පත් වෙන්නේ. ඒ කියන්නේ සමාධියට එන්න නම් මුලින්ම හිත සංසුන් වෙන්න ඕන. ඔව්. මූලාශ්‍රවල කියනවා සමාධියේ ආසන්නතම කාරණය සැපය හෙවත් සුඛය කියලා. දුක්ඛිත නොසන්සුන් හිතකට සමාධිමත් වෙන්න බෑ. සමාධිය ඒ කියන්නේ හිත එක අරමුණක තියා ගැනීම. මේක පැහැදිලි කරන්නත් මූලාශ්‍රවල හරිය අපූර්ව උපමා දෙකක් තියෙනව නේද? ඔව් පළවෙනි එක සමත සමාධිය. ඒක විස්තර වෙන්නේ හරියට නිශ්චල ඡායාරූපයක් ගන්නවා වගේ කියලා. වෙනස් නොවන අරමුණක හිත රඳවාගෙන ඉන්නවා. අනිත් එක තමයි විපස්සනා සමාධිය. ඒක හරියට චලනය වන වස්තුවක් වීඩියෝ කරනවා වගේලු. හැම මොහොතකම වෙනස් වෙන අරමුණක් දිගේ හිත පවත්වාගෙන යන්නේක. හරියටම හරි. එකක් තියෙන දෙයක හිත නවත්ත ගන්නවා. අනික දේවල් වෙනස් වෙන හැට දිගේම හිත අරගෙන යනවා. ඒක හරිම සියුම් නමුත් ලොකු වෙනසක්. හැබැයි සමාධියට බාධා වෙන දේවලුත් තියෙනවා. අතීතය ගැන පසුතැවීම ඔව් ඒක නම් ලොකු බාධාවක්. යම් දෙයක් ගැන අවධානය යොමු කරන හදනකොටම අනේ මම එදා එහෙම නොකර හිටියා නම් කියලා හිත දුවනවා. ඒක ඇත්ත. ඒ බාධකත් අර කලින් කතා කරපු ධම්ම විචයෙන් හඳුනාගෙන විරියෙන් ඒවා මගහරවාගෙන තමයි සමාධියට එන්න ඕන. මේ හැම අංගයක්ම එකිනෙකට බැඳිලා තියෙන්නේ. එහෙමයි. එකක් අනිකට පෝෂණයක් වෙනවා. ඔව්. දැන් අපි මේ ගමනේ අවසානම සහ උච්චතම අවස්ථාවට ඇවිත් සතියෙන් පටන් ගන්න සමාධිය දක්වා ආපු මේ මාර්ගයේ කූට ප්‍රාප්තිය තමයි හත්වෙනි අංගය. උපේක්ඛාව. ඔව් මේක හරීම ගැඹුරු තැනක්. මේක විස්තර කරන්නත් මූලාශ්‍රවල මුහුදේ උපමාවම පාවිච්චි කරනවා. ඒකෙන් මේ සම්පූර්ණ ගමන මේක රූපයකට ගේනවා. කොහොමද ඒක? හිතන්නකෝ වෙරළේ ඒ කියන්නේ සතිය ධම්මවිචය විරිය වඩන මුල් අවස්ථාවල රළ ගොඩයි ක්‍රියාකාරීත්වය රෙඩි. ටික ගැඹුරට යනකොට පීතිය, පස්සද්ධිය, සමාධිය ඇතිවනකොට රළ අඩු වෙනවා, සංසුන් වෙනවා. හරි. නමුත් ක්ෂිතිජය ළඟ ගැඹුරුම තැන, ඒ කියන්නේ උපේක්ෂාව කියන තැන කිසිම රළක් නැහැ. තියෙන්නේ නිශ්චල, ශාන්ත, මධ්‍යස්ථ ස්වභාවයක් විතරයි. එතන අහසයි මුහුද එකක් වගේ පේනවා. ඒ කියන්නේ දේවල් හොඳයි කියලාවත් නරකයි කියලාවත් ලේබල් ගහන්නේ නැතුව ඒ දේවල් ඒ තියෙන විදිහටම බලාගෙන ඉන්න පුළුවන් මානසික නිදහසක්ද මේ? ඇලිමුකුත් නෑ ගැටිමුකුත් නෑ. ඒක තමයි. සැප වේදනාව, දුක් වේදනාව සහ උපේක්ෂා සහගත වේදනාව කියන තුනම එක හා සමානව දකින්න පුළුවන් වීම තමයි මෙහිදී විශේෂ වෙන්නේ. සාමාන්‍යයෙන් අපි දුක ප්‍රතික්ෂේප කරලා සැප හොයනව නේද? හැබැයි උපේක්ඛාවේදී ඒ දෙකම දිහා එකම විදිහට බලනවා. හරියට රෝහලක හදිසි අනුතුරු අංශයකින් දක්ෂ වෛද්‍යවරයෙකු වගේ. එතනට එන රෝගින්ගේ තුවාලෙ දිහා එයා බලන්නේ කලබලයකින්වත් පිළිකුලකින්වත් නෙවෙයි. කරන්න ඕනේ දේ කරනවා. ඒ වගේ මධ්‍යස්ථ නිර්වුල් මනසක්. ඒක තමයි එහෙනම් මේ මුළු ගමනේම ඇරමුණ. ඔව්. ඒක තමයි සියලු උත්සාහයන් අතහැර දැමූ තැන. මූලාශ්‍රවල ඒකට කියන්නේ ප්‍රයෝග පටිපස්සද්ධි කියලා. එතනදී තවදුරටත් කිසිවක් කරන්න දෙයක් නැහැ වෙන්න හරිනවා විතරයි. සතියෙන් පටන්ගත විරියෙන් ඉදිරියට ගෙන ආපු මේ ගමනේදී අන්තිමට ඒ උත්සාහයත් අතහැරින තැන තමයි උපේක්ඛාව. ඉතින් අපි අද මේ විමසා බැලුවේ සතියේ අඩිතාලමේ ඉඳලා උපේක්ඛාවේ උච්චතම අවස්ථාව දක්වා විහිදෙන එකිනෙකට හේතුඵල දහමින් බැඳුණු මානසික සංවර්ධන ක්‍රියාවලියක්. මේක හුදෙක් භාවනානුයෝගින්ට විතරක් නෙවෙයි එදිනෙදා ජීවිතයේදී එන අභියෝගවලට මුහුණ දෙන ඕනෑම කෙනෙකුට තමන්ගේ මනස කලමනාකරණයනකින් උපකාරී වෙන මාර්ගෝපදේශයක් වගේ අවසාන වශයෙන් මෙනෙහි කරන්නට යමක් ඉතුරු කළොත් මේ මූලාශ්‍රවලට අනුව මේ උසස්ම මානසික මට්ටම් බලෙන් මවා ගන්න පුරුවන් දේවල් නෙවෙයි. ඒව નિયમિત හේතු සම්පාදනය වුණාම ඉබේම හටගන්න ඵල. ඕ විශේෂයෙන්ම උපේක්ඛාව කියන්නේ සියලු උත්සාහයන් සහ අරගලයන් අතහැර දැමූ විට පහළවන ස්වභාවයක්. ඉතින් අපිට මෙහෙම හිතන්න පුළුවන්. එදිනදා ජීවිතයේදී අපි නිතරම දේවල් පාලනය කරන්න, වෙනස් කරන්න, අල්ලා ගන්න දරන උත්සාහයෙන් මොහොතකට මිදිලා යමක් ඒ තියෙන විදිහටම වෙන්නට ඉඩ දුන්නොත් ඒ ශාන්ත මධ්‍යස්ත ස්වභාවයෙන් බිදක්වත් අපට අත්විඳින්නට පුළුවන් වේවිද? සංවාදයට සුස්වාගතම. අදාපේ කතිකාවත භාවනානියෝගී මාර්ගයේදී සත්තබොජ්ජංග ධර්මයන්ගේ යෙදීම ගැන මූලාශ්‍රයේ තියෙන කරුණුත් එක්ක බැලුවම සතිය, විරිය, උපේක්ෂාව වගේ මේ ධර්මතා හැම යෝගියෙකුටම හැම වෙලාවෙම එක විදිහටම ආදාළ වෙන මූලධර්ම පද්ධතියක්ද එහෙම නැත්නම් මේවා යෙදීම පුද්ගලයා අවස්ථාව අර මතුවෙන මානසික තත්ත්වයන්ම උපායශීලීව වෙනස් වෙන්න ඕන දෙයක්ද කියනක තමයි අද අපේ ප්‍රශ්නය. ඔව්. මගේ දෘෂ්ටිය නම් බොහොම පැහැදිලි. මෙම බොජ්ජංග ධර්ම භාවනා මාර්ගය පුරාවටම පැවතිය යුතු අඛණ්ඩ සහ විශ්වීය මූලධර්ම කියන එකයි. මම එතනට යන්නේ ටිකක් වෙනස් විදියකින්. මගේ අදහස තමයි මේ ධර්මයන්ගේ යෙදීමයි ඒවට දෙන ප්‍රමුඛතාවයයි නිශ්චිත අවස්ථාවන්ට සහ පුද්ගල අවශ්‍යතාවන්ට අනුව කියන්නේ උපායශීලීව තෝරා බේරාගෙන වෙනස් කළ යුතුයි කියන එක. මම හිතනවා මගේ ස්ථාවරය බොහොම ශක්තිමත් කියලා. බලන්න භාවනාවේ පදනම තමයි සතිය. මූලාශ්‍රයේම ඒක හඳුන්වන්නේ කොහොමද? දුගියෙකුගේ පාත්‍රයට වැටෙන ලුණු ටිකක් මෙන් සෑම තැනකම පැතිරී ඇති දෙයක් කියලා. ඉතින් ලුණු නැතුව කෑමක් රසවත් වෙන්නේ නැහැ වගේ තමයි සතිය නැතුව භාවනාවක් වෙන්නේ නැහැ. ඒ වගේමයි අර ප්‍රපාතාකාර කන්දක් නගින කෙනෙකුට හැරමිටියක් මුළු ගමන පුරාවම උදවවන්නාසේ කියන උපමාව සතියත් මාර්ගය පුරාවටම අත්‍යවශ්‍ය ආධාරකයක්. සත්තබොජ්ජංග ධර්ම සති ධම්මවිචය විරිය පීති පස්සද්ධි සමාධි සහ උපේක්ඛා මේවා එකිනෙක මත ගොඩනැගෙන අනිවාර්ය අනුපිළිවෙලක් තියෙන දාමයක්. මූලාශ්‍රයේ සඳහන් වෙන සතිය අඛණ්ඩ ධාරාවක් කියන යෙදුමෙන්ම මේ ක්‍රියාවලියේ නිරන්තර සහ විශ්වීය ස්වභාවය පැහැදිලි වෙනව නේද? ඒක ඇත්තටම සිත්ගනාසුල කල්කයක්. හැබැයි මම ඒක රාමුගත කරන්නේ වෙනස් විදිහකට. බලන්ඩ භාවනා ක්‍රමය පුත්කලයට ගැලපෙන්න ඕන මූලාශ්‍රයම කියනවනේ ද්වේෂ චරිතයට මෙත්තා භාවනාවේ අවශ්‍යතාවය සහ ලෝභ චරිතයට අසුබ භාවනාවේ අවශ්‍යතාවය පැන නගිනවා කියලා. ඉකින් එකම ක්‍රමයක් හැමෝටම හරියන්නේ නැහැ කියන්න මීට වඩා හොඳ උදාහරණයක් තවත් නැහැ. විරිය යොදන එක ගැන බලන්න අධික විරිය නිසා සිත විසිරෙනවා. ඒ කියන්නේ උද්දච්ච භවේනෝ. එහෙම වෙලාවක දක්ෂ නැව්කපිතාන් වරියකු කුණාටුවකදී නැව නතර කර නැංගුරම් ලෑම වගේ ක්‍රියා කරන්න ඕන කියලා කියනවා. මේකෙන් පේන්නේ විරිය කියන්නේ නිකම්ම නිරන්තර වෑයමක් නෙවෙයි. ඒක උපායශීලී ක්‍රියාවක් කියන එකයි. ඒ වගේම ගොරෝසු කෙලෙස් අර විතික්කම කියන කියන ඒවා ඒවා නැසන් යොදා ගන්න උපකරණ සූක්ෂම කෙලෙස් පරිඋත්ථාන නැසන්න මෝහත් කරලා සියුම්ම යොදා ගන්න ඕන කියන එකනුත් පැහැදිලි අවස්ථාවන්ව ක්‍රමවේදය වෙනස් වෙන්න ඕන කියලා. හ්ම් මට තේරෙනවා ඔබ එහෙම හිතන්නේ ඇයි කියලා. ඒත් මම ඔබට වෙනස් පැත්තක් පිරනන්නම්. අපි සතියේ ස්වභාවය ගමු. සතිය කියන්නේ නිරන්තරයෙන්ම තීරණ ඕන සාකච්ඡාවට බඳුන් නොකරන මූලිකාංගයක්. ඒකේ කිඳා බසින ස්වභාවය මූලාශ්‍රය තියෙන විදිහට වතුරට ගලක් දැම්මාම වැටිච්ච තැනම කිඳා බහිනවා වගේ. සතිය අරමුණකට යොමු කළාම ඒක කාගෙන බහිනවා. ඒ විතරක් නෙවෙයි සම්පජන්‍ය කියන කොටස බලන්න. දෛනික ක්‍රියාවලියේ යෙදෙනකොට පවා සිවුරක් අඳිනකොට, පාත්‍රයේ දරනකොට, යනකොට, එනකොට මේ හැම ඉරියව්වකම සතිය පවත්වන්න කියනවා. මේකෙන් වෙන්නේ සතිය අඛණ්ඩ ධාරාවක් බවට පත්වෙන එක. ඉතින් කොහොමද අපි කියන්නේ සතිය තෝරාගත් අවස්ථාවලට විතරක් සීමා වෙනවා කියලා? මට සමාවෙන්න මට නම් මේක ඒ විදිහටම පිළිගන්න අමාරුයි. මං කියන්නම් හේතුව. සතිය නිරන්තරයෙන් පැවතිය යුතුය වූ ඒත් එහි ස්වභාවයයි ඒකී යොමුයි අවස්ථාව අනුව වෙනස් වෙනවා. ඔබ කියපු දෛනික ක්‍රියාකාරකම් ගැන තියෙන සතිය භවනා අරමුණක ගැඹුරටම යන සතියට වඩා ගොඩක් වෙනස්. ඒක එකක්. අනික ගැඹුරු සමාධිය සහ උපේක්ඛා අවස්ථාවලදී ආරම්භක සතියේ තිබුණු අර වෙහෙසකර ස්වභාවය සම්පූර්ණව නැති වෙලා ගිහින් ඒක වඩාත් નિરાයාස සහජ තත්වයකටපත් වෙනවා. ඒක හරියට මුලින්ම බයිසිකලයක් පදින්න ඉගෙන ගන්නකොට දාන වෙහෙසයි පස්සේ નિરાයාසයෙන් පදිනකොට තියෙන සැහැල්ලුවයි වගේ. තීව්‍රතාවයේ ස්වභාවයයි වෙනස්. ඉතින් ඒක විශ්වීයව එකම විදිහට පවතිනවා කියන්න බෑනේ. ඒක සිද්ගන්න සුළු කරුණක්. හැබැයි මම ඒ තර්කයට එකඟ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම විරිය ගැන කතා කරද්දී. භාවනා මාර්ගය කියන්නේම වැයමක්, ආරද්ධ විරියක්, කුසීතකම. එහෙම නැත්නම් කම්මැලිකම තමයි ප්‍රධානම බාධකය. මූලාශ්‍රය පැහැදිලිවම කියනවා වීරියවන්ත කිරීම සඳහා කතා කරන්න ඕන කියලත් විරියාරම්භ කතාවල වැදගත්කමත්. ඉතින් විරිය කියන එක නිරන්තරයෙන්ම පැවතිය යුතුයි. ඒක නැතුව භාවනාව අඩියක්වත් ඉස්සරහට ගෙනියන්න බෑ. ඒක මූලිකම අවශ්‍යතාවයක්. ඒක භයානක විදිහට සරල කිරීමක් වගේ මට නම් පේන්නේ. නුවණින් තොරව විරිය කරන එකෙන් වෙන්නේ හොඳකට වඩා නරකක්. මූලාශ්‍රයේම තියෙනවනේ හුඟ දෙනෙක් විරිය කරන්නේ විරිය කල යුත්ත දැනගන්න ඉස්සරහ වෙලා කියලා. ඒ කියන්නේ ප්‍රඥාවෙන් තොර වෑයම නිෂ්පලයි අනතුරුදායකයි. ඕනවට වඩා විරිය කරාම හිත වික්ෂිප්ත වෙනවා, උද්ධච්ච වෙනවා. ඒකත් නීවරණයක් නේ. උපචාර සමාධි අවස්ථාව ගැන මූලාශ්‍රය කියන දේ බලන්න එතනදි කියන්නේ ගැබෙනි මවක් සිය දරු ගැබ රකින්නාසේ සියුම්ම ක්‍රියා කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ වෙහෙස කර වෑයම පැත්තකින් තියලා මෘදු ආරක්ෂාකාරී පිළිවෙතක් අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා. තව තැනක තියෙනවා කිරිවදින ගොයමක් රකින්න ගොවියෙක් වාගේ කියලා. ඒ අවස්ථාවේදී දැඩි ක්‍රියා නෙවෙයිනේ ආරක්ෂාවනේ වැදගත්. ඉකින් කොහොමද විරිය හැම වෙලෙම එකම විදිහට යොදවන්නේ? මම මේ තර්කයේත් එක්ක සම්පූර්ණයෙන්ම එකම වෙන්නේ නැහැ. මොකද ඔබ කතා කරන්නේ විරියේ තියෙන සියුම් වෙනස්කම් ගැන. මම අවධාරණය කරන්නේ එහි නිරන්තර පැවැත්ම ගැන. අපි බොජ්ජංගයන්ගේ අනුපිළිවෙල සහ සමබරතාව ගැන කතා කරමු. මූලාශ්‍රයේ බොජ්ජංග විස්තර කරන්නේ හේතුඵල ධාමයක් විදියට. සීල සම්පන්නස්ස අවිපිරිසාරා උපජත්ති සිල්වතාට විපිලිසර බවක් ඇති වෙන්නේ නැහැ. ඒක නැති වෙනකොට ප්‍රමෝදේනවා. පමුදිතස්ස පීති ජායති. ප්‍රමෝදේ නිසා පීතිය, පීති මනස්ස කායෝ පස්සම්බතේ. පීතිය නිසා කායික සංසිඳීම, ඒ නිසා සුඛය, සුඛිනෝ චිත්තං සමාධියේති. සුඛේ නිසා සමාධිය ඇති වෙනවා. මේකෙන් පැහැදිලිවම පේනවා මේක හැමෝම අනුගමනය කරන්න ඕන විශ්වීය පියවරන් පියවර යන ක්‍රියාවලියක් කියලා. ඔව් ඒත් ඒක ඒක දිශාවකට විතරක් යන ක්‍රියාවලියක් කියලා හිතන එක තමයි ගැටලුව. මම දකින්නේ ඒක ඊට වඩා ගතික සමබරතාවයක් පවත්වා ගැනීමක් විදියට. මූලාශ්‍රයම තියෙනවා යෝගාවචරයාගේ හිත උද්දච්ච බවකින් ඒ කියන්නේ විසිරුණු ස්වභාවයකින් යුක්ත නම් පස්සද්දී සමාධි උපේක්ෂා කියන බොජ්ජංග වඩන්න ඕනි කියලා. ඒ වගේම හිත හැකිලිලා ලීන ස්වභාවයකින් තියෙනව නම් ධම්මවිචය විරිය, පීති කියන බොජ්ජංග වඩන්න ඕනි කියලා. මේක හරියට දක්ෂ වෛද්‍යවරයෙක් ලෙඩේ හරියටම අඳුනගෙන ඒකට ගැළපෙන බෙහෙත නියම කරනවා වගේ වැඩක්. මේක නිශ්චිත මානසික ගැටණුවලට නිශ්චිත බොජ්ජංග ධර්මතා යොදාගෙන ප්‍රතිකාර කරනවා වගේ. ඒක එකම අනුපිළිවෙලකට හැමෝටම හැම වෙලාවෙම යන ගමනක් නෙවෙයි. අපේ සාකච්ඡාව අවසානයේට එළබෙන නිසා මම මගේ ස්ථාවරය සාරාංශයක් විදිහට කියන්නම්. සතිය සහ නුවණති විරිය වගේ මූලධර්ම අඛණ්ඩව නොබිඳී පවත්වා ගන්න එක තමයි භාවනා මාර්ගයේ පදනම. ඔව් මම පිළිගන්නවා අවස්ථානුකූලව ඒවයි තීව්‍රතාවය සහ ස්වરૂපයේ සියුම් වෙනස්කම් තියෙන්න පුරුවන්. හැබැයි ඒ මූලධර්මවල නිරන්තර අවශ්‍යතාවය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒවා විශ්වීය වශයෙන්ම අත්‍යවශ්‍යයි. මගේ අවසාන අදහසක් කියන්නම් භාවනා මාර්ගය කියන්නේ නුවණින් සහ කුසලතාවෙන් යුතුව යන්න ඕන ගමනක්. ඒක සිතේ తත්වය හරියටම අඳුනගෙන ඒකට ගැළපෙන බොජ්ජංග ධර්මය කියන ඖෂධිය උපායශීලීව යොදන එකක්. දක්ෂ කපිතාන්වරයෙක්, දක්ෂ වෛද්‍යවරයෙක් වගේ යෝගාවචරයාත් මේ බලවත් මෙවලම් තෝරා බේරාගෙන භාවිත කරලා සිත සමබරතාවයට පත් කරගන්න ඕනි. ඒක එකම සූත්‍රයකට සීමා කරන්න බැරි ගතික ක්‍රියාවලියක්. ඉතින් මේ කතිකාවතෙන් පැහැදිලිවම පේනවා භාවනා මාර්ගය තුල නිරන්තර පදනම් වූ කැපවීමක් වගේම මොහොතින් මොහොත වෙනස් වන උපායශීරී යෙදීමකුත් අන්තර්ගත වෙනවා කියලා. ඇත්තෙන්ම මේ දෘෂ්ටි කෝණ දෙකම මූලාශ්‍රය ඇතුළෙම දකින්න ලැබෙන එකකින් පේන්නේ සැබෑ භාවනාව තියෙන්නේ මේ සත්‍යයන් දෙක එකට ක්‍රියාත්මක වෙන විදිය අවබෝධ කර ගැනීම තුල කියන එක. මේ ගැන තව බොහෝ දේ ගවේෂණය කරන්න ඉතිරි වෙලා තියෙනවා. අද අපි විමර්ශනය කරන්නේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනා මාලාවක කොටසක්. එහි විස්තර වෙල බොජ්ජංග ධර්ම නූතන ගිහි ජීවිතයට ගලපගන්නේ කොහොමද කියන එකයි බලන්නේ. එසේනම් අපි කෙලින්ම පළවෙනි කාරණයට යොමු වෙමු. ඒ තමයි විරිය. ඔව්. ඉදිරිපත් කරලා තියෙන විරිය පිළිබඳ සංකල්පය ඊටාම ගැඹුරුයි. හැබැයි එදිනෙදා ජීවිතයේදී ගිහි යෝගාවචරයෙකුට ඒක ප්‍රායෝගිකව යොදාගන්නේ කොහොමද කියන එක තව ටිකක් පැහැදිලි කරා නම් මම හිතන්නේ ඒකේ වටිනාකම තවත් වැඩි වෙනවා. දේශනාවේ විරිය පැහැදිලි කරන්න යොදාගන්න උපමා තියෙනවනේ. ඔරුවක් දියත් කරනවා, කෙසෙල් ගහකට මුක්කු ගහනවා වගේ. ඒවා ඊටාම අර්ථවත්. ඒක ඇත්ත. හැබැයි ගැටලුව තමයි කාර්යබහුල නාගරික ජීවිතයක් ගත කරන කෙනෙකුට මේ උපමා ටිකක් තමන්ගේ ජීවිතෙන් ඈත දෙයක් වගේ දැනෙන්න පුළුවන් නේද? හරියටම ආරද්ධ විරිය පග්ගහිත විරිය වගේ අධියරයන් පැහැදිලි කරලා තියෙනෙත් මේ විධිමත් භාවනා සැසියකට සාපේක්ෂව. ඕ අනික මම හිතන්නේ ප්‍රශ්නේ ඊටත් වඩා පොඩක් ගැඹුරුයි. අපේ කාලේ විරිය සම්බන්ධ අභියෝගය ශාරීරික වෙහෙසකට වඩා මානසික වෙහෙසක්. ඒ කියන්නේ ඒ කියන්නේ නොනවතින ඩිජිටල් බාධා කිරීම, තොරතුරු කන්දරාවක් නිසා එන මානසික විඩාව මේ වගේ දේවල් එක්ක පොරබදින කෙනෙකුට ඔරුවක් තල්ලු කරනවා කියන උපමාවෙන් අර්සියුම් මානසික සටන සම්පූර්ණයෙන්ම අල්ලගන්න අමාරු වෙන්න පුරුවයි. ඒ කාරණේ ඊටම වැදගත්. ඒකයි අපි යෝජනා කරන්නේ මේ විරියේ විවිධ අවස්ථා. ගිහි ජීවිතේම තියෙන ඊටම නිශ්චිත ප්‍රායෝගික උදාහරණ හරහා නැවත අර්ථකථනය කරන්න ඕනේ කියලා. විරිය කියන්නේ භාවනා පැදුරට විතරක් සීමා වුණ දෙයක් නෙවෙයි. නෙවෙයි. ඒක දෛනික අභියෝග ජයගන්න අවශ්‍ය මානසික ශක්තියක්, මානසික ඔරුත්තු දීමේ හැකියාවක් කියන තැනට ගෙන්න ඕන. එතකොට කොහොමද අපි ඒක කරන්නේ? අපි උදාහරණයක් ගමු ආරද්ධ විරිය. එහෙම නැත්නම් ආරම්භක වෑයම. ගොඩක් වෙලාවට ලොකුම අභියෝගය තියෙන්නේ වැඩක් පටන් ගන්න එකනේ. ඔව්. ඒ මානසික බාධකයේ කඩාගෙන යන්න මේ සංකල්පය කොහොමද උදව් වෙන්නේ? හොඳ ප්‍රශ්නයක්. ඔරුවක් දියත් කරනව වෙනුවට අපිට මේක මෙහෙම කියන්න පුළුවන්. හිතන්න රැකියාවේදී අපි කල් දමදමා ඉන්න අමාරු ටිකක් නීරස ව්‍යාපෘතියක් තියෙනවා කියලා. හ්ම් හැමෝටම තියෙන දෙයක්. අන්න ඒක පටන් ගන්න ගන්නේ මේ මූලික ගැම්ම. අර මානසික තල්ලුව. අන්න ඒක තමයි ආරද්ධ විරිය. ඒක හොඳයි. තව උදාහරණයක් පවුලේ කෙනෙක් එක්ක මතභේදයක් ඇති වෙලා සුපුරුදු විදිහට කේන්දීන් රවණව වෙනුවට නෑ මම මේ පාර සංසුම්බ කතා කරනවා කියලා තීරණය කරලා ඒ සංවාදය පටන් ගන්න අවශ්‍ය වෙන අර ආරම්භක මානසික ශක්තිය. ඒකත් ලොකු වෑයමක්. ඒක ඊටම ප්‍රායෝගිකයි. එතකොට ඒක ධර්ම සංකල්පයක් විතරක් නෙවෙයි. අපේ එදිනදා ජීවිතේ අපේ චර්යාවේ කොටසක් වෙනවා. හරියටම. හරි. එනම් පටන් ගත්තා කියමු. ගොඩක් අයගේ ප්‍රශ්නේ පටන් ගන්න එක නෙවෙයි. ඒක දිගටම කරගෙන යන එක. ඒ කියන්නේ පග්ගහිත විරිය. ඔව්. සඳුදා ලොකු උනන්දුවකින් පටන් ගන්න වැඩේ බදාදා වෙනකොට සෝෂල් මීඩියා නොටිෆිකේෂන් එකක් ඉස්සරහා පරාදයි. ඒක තමයි වෙන්නේ. අන්න ඒ නොනවත්වා පවත්වාගෙන යන වෑයම මේ නූතන බාධා කිරීම එක්ක පවත්වා ගන්නේ කොහොමද? ඒකටත් අපිට අර උදාහරණ ටිකම ගන්න පුළුවන්. අර පටන්ගත් ව්‍යාපෘතිය Facebook, WhatsApp බාධා මැද හිත විසිරෙන හැම වාරයකම ආයෙත් ආයෙත් අවධානය යොමු කරමින් අවසන් කරනකම පවත්වාගෙන යන ඒ ඒකාග්‍රතාවය. අන්න ඒක තමයි. පග්ගහිත විරිය. අර සංවාදයේදී වුණත් අනිත් කෙනා කොච්චර අපිට බාධා කළත් අපේ හිතේ කේන්තියක් මෝදු වුණත් ඒ හැඟීම් වලට යට නොවි ඉවසීමෙන් යුතුව සාකච්ඡාව ඉවර කරනකම්ම පවත්වා ගැනීම. කියන්නේ ගත්ත ගැම්ම වැටෙන්න දෙන්නේ නැතුව බාධක මැද දිගටම යන එක. එතකොට විරිය සමබර කිරීම ගැන දේශනය කතා කරනවා කුසීතභාවයයි අතිධාවනකාරී විරියයි. ගිහියෙකුට මේක තේරුම් යන විදිහට කොහොමද පැහැදිලි කරන්නේ? මොකද බර්න් අවුට් කියන එක අද ගොඩක් දෙනෙකුට පොදු අත්දැකීමක්. ඔව්. ඒක ඊටාම වැදගත්. කුසීතභාවය කියන්නේ දවසම වැඩ කරලා ගෙදර ආවම දැනෙන අර විඩාව නිසා ආ අද නම් මහන්සි හෙට ඉඳ ගන්නවා කියලා භාවනාව මගහරණ එකට සමාන කරන්න පුළුවන්. හ්ම්. අනිත් පැත්ත අතිධාවනකාරී විරිය. ඒ කියන්නේ භාවනාවට වාඩි වෙලා හිත එකඟ කරගන්න බැරි වුණාම මට නම් මේක කවදාවත් කරන්න බෑ කියලා Tamanටම දොස් පවරාගෙන අර අධික බලාපොරොත්තු නිසා කලකිරි එය අත්හැර දැමීම වගේ දෙයක්. ඒක වැඩ කරන තැනදිත් වෙනව නේද? සමහරු ඕනෝට වැඩ වැඩ කරලා බර්න් අවුට් වෙනවා. සමහරු වැඩ කල් දානවා. හරියට මේ දෙක අතර සමබරතාවය තමයි වැදගත්. මේ විදිහට පැහැදිලි කළාම ශ්‍රාවකයාට Tamanගේ අත්දැකීම් එක්ක මේ ධර්මය ගලප ගන්න ලොකු අවස්ථාවක් ලැබෙනවා. ඒ පැහැදිලි කිරීම ඊටාම වටිනවා. විරිය කියන්නේ භාවනාවට විතරක් නෙවෙයි ජීවිතේ හැම දෙයකටම අවශ්‍ය ලයිෆ් ස්කිල් එකක් කියන එක ඒකෙන් පැහැදිලි වෙනවා. ඕ මේකෙදි ඇතිවෙන ප්‍රසන්න අත්දැකීම් ගැන දේශනය කතා කරනවා. ඒකත් සමහර වෙලාවට අභියෝගයක් වෙන්න පුරුවන් නේද? ඔව්. ඒක අපිව ගෙනියනවා අපේ දෙවනි කාරණයට. निराமிස ප්‍රීතිය පිළිබඳ විග්‍රහය ඉතා වැදගත්. හැබැයි නූතන ගිහි ජීවිතයේ පීඩණයෙන් මිදෙන්න මගක් හොයන කෙනෙකුට මේ ප්‍රීතියම භාවනාවේ අවසාන අරමුණ කියලා වරදවා වටහා ගැනීමේ අවදානමක් තියලවා. දේශනාවේ ප්‍රීතියේ වර්ග පහ බුද්ධිකා කණිකා වගේ ඒවා සහ ලෞකික සැපයි निराமிස ප්‍රීතියයි අතර වෙනස හොඳටම විස්තර කරලා තියෙනවා. හැබැයි හැබැයි නිරන්තර මානසික පීඩනයකින් ඉන්න කෙනෙකුට ශරීරය පුරා හිරිගඩු පිපෙනවා, විදුලි කෙටීම් වගේ දැනෙනවා, ගුවනේ පාවෙන වගේ දැනෙනවා. මේවා ගැන ඇහුවම භාවනාවෙන් ලබාගත යුතු නව ආශාවක් අලුත් ඉලක්කයක් බවට ඒකපත් වෙන්න පුළුවන්. මට හිතෙන්නේ ඒක නූතන වෙල්නස් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ප්‍රවණතාවක් එක්කත් සම්බන්ධයි. හැමදේම ෆීල් ගුඩ් අත්දැකීමක් කරගන්න උත්සාහ කරනවා. ඔව්. ඔව්. එතකොට භාවනාව කියන්නේ දුකින් මිදීමේ මාර්ගයක් වෙනුවට ස්පිරිචුවල් හයි එකක් හොයාගෙන යන ගමනක් බවට පත්වෙන්න පුළුවන්. ඒක සියුම් තණ්හාවක්. ඒක තමයි. එතකොට විදර්ශනාවේ මූලික අරමුණ, ඒ කියන්නේ යථාර්ථයේ සැටියෙන් දැකීම, ඒක සම්පූර්ණයෙන්ම මගහැර යනවා නේද? ඒක තමයි නියම අවදානම. ඒ නිසා තමයි අපි යෝජනා කරන්නේ ප්‍රීතිය කියන්නේ ගමනාන්තයක් නෙවෙයි. ගමනේදී ලැබෙන්න දෙයක්. ඔව්. ගමනේදී ලැබෙන ප්‍රයෝජනවත් අතුරුඵලයක් සහ ප්‍රගතියේ ලකුණක් කියන එක දෙඩිව අවධාරණය කරන්න ඕන. එය විදර්ශනාවේ ගැඹුරු සමහර විට මුහුණ දෙන්න අමාරු කොටස් වලට යන්න අවශ්‍ය ශක්තිය සපයන ඉන්ධනයක් මිසක් ගමනේ අවසානය නෙවෙයි කියලා පැහැදිලි කිරීම අත්‍යවශ්‍යයි. අර ඉන්ධනයක් කියන අදහස හොඳයි. ඒත් ඒක තවදුරටත් පැහැදිලි කරන්න ශ්‍රාවකයාට වරදවා වටහා නොගෙන තේරුම් ගන්න පුළුවන් උපමාවක් වගේ දෙයක් තියෙනවද? මොකද මේක ඊටාම සියුම් කාරණයක්. ඔව් අපිට හොඳ උපමාවක් භාවිතා කරන්න පුළුවන්. ප්‍රීතිය කියන්නේ දිගුදුර දාවකයෙකුට දුවන අතරතුර දැනෙන ප්‍රසන්න හැඟීම. අර එන්ඩෝෆින් රෂ් එක වගේ දෙයක්. දාවකයා දුවන්නේ ඒ හැඟීම විඳින්නම බලාගෙන නෙවෙයිනේ. නෑ නෑ. ඔහු දුවන්නේ ශරීර සෞඛ්‍යය සහ යෝග්‍යතාවය කියන ලොකු ඉලක්කය වෙනුවෙන්. අර ප්‍රසන්න හැඟීම ශරීරය හොඳින් ක්‍රියාත්මක වෙන බවට ලකුණක්. ඒ වගේම ඒක යාව තවදුරටත් දුවන්න දිරිමත් කරනවා. හරියටම. ඒ විදිහටම. භාවනාවේදී ඇතිවෙන ප්‍රීතිය කියන්නේ සිත එකඟ වෙන බවට මාර්ගයේ නිවැරදි බවට ලැබෙන ලකුණක්. ඒක අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වගේ ගැඹුරු සත්‍යයන් දෙස බලන්න අවශ්‍ය දිරිගැන්වීම සපයනවා. ඊ උපමාව ඊටාම බලවත්. මොකද දාවකයා දන්නවා අර එන්ඩෝෆින් රෂ් එක සදාකාලික නෑ. ඒක ටිකකින් නැති වෙලා යනවා කියලා. ඔව්. එයා ඒක පස්සේ එලවන්න ගියොත් එයාගේ ධාවන ඉලක්කයක් නැති වෙනවා. එතකොට ප්‍රායෝගිකව භාවනාවකදී මේ වගේ ප්‍රීතිමත් හැඟීමක් ආවම යෝගාවචරය මොකද්ද කරන්න ඕනේ? ඒකත් පැහැදිලි කළ යුතුයි නේද? අනිවාර්යෙන්ම. ප්‍රායෝගික උපදේශය තමයි වැදගත්ම දේ. මෙවැනි ප්‍රසන්න හැඟීම් ඇති වුනාම කරන්න ඕන දේ තමයි ඒක පස්සේ හඹා යන එකවත් ආයෙත් ඒක ඕන කියලා ඒක දිගු කරගන්න උත්සාහ කරන එකවත් නෙවෙයි. එහෙනම් කරන්න ඕන ප්‍රසන්න හැඟීමක් ඇතිවිය කියලා සටහන් කරගෙන මෘදු විදිහට ආයෙත් මූලික භාවනා අරමුණට. උදාහරණයක් විදිහට ආස්වාස ප්‍රාස්වාසයට හිත යොමු කරන එක. ඒ කියන්නේ ඒක අල්ලගන්න උත්සාහ නොකර. ඔව්. මේ ප්‍රීතියත් ඇති වෙලා නැති වෙලා යන අනිත්‍ය දෙයක් විදිහට දකින්න පුරුදු වෙන එක තමයි වැදගත්. එතකොට ප්‍රීතිය වුණත් විදර්ශනාවට නගන අරමුණක් බවට පත්වෙනවා. ඒක අල්ලගන්නවා විනුවට ඒකත් නුවණින් දකිනවා. හරියටම. මේ ප්‍රසන්න දේවල් වල නොඇලී ඉන්න එක ගැන කතා කරනකොට මට මතක් වෙන්නේ අප්‍රසන්න දේවල් වල නොගැටී ඉන්න එක ගැනත් ඒක අපිව තුන්වෙනි කාරණයට, ඒ කියන්නේ උපේක්ෂාවට අරගෙන යනවා. ඔව්. ඒක ඊටා හොඳ සම්බන්ධ කිරීමක්. අපේ තුන්වෙනි විමර්ශන කාරණේ තමයි උපේක්ෂාව කියන එක ඊටා උසස් ගැඹුරු සහ ළඟා වෙන්න බැරි තරම් වූ මානසික තත්වයක් විදිහට ඉදිරිපත් කිරීම සාමාන්‍ය ගිහි ශ්‍රාවකෙක් අධෛර්යමත් වෙන්න හේතු වෙන්න පුළුවන් කියන එක. හ්ම්. දේශනේ එන අර දුරමුහුදේ ක්ෂිතිජය වගේ සංසුන් උපේක්ෂාව පිළිබඳ උපමාව ඊටා අලංකාරයි. හැබැයි ඒකේ දුර්වලතාවය තමයි ඒකෙන් උපේක්ඛාව කියන අභිරහස් ඊතා දුරස්ත ඉලක්කයක් වගේ හැඟීමක් ඇතිවෙන්න පුළුවන් වීම. ඒක ඇත්ත. දෙමව්පියෙකුගේ මරණයකදී පවා නොසලී ඉන්නවා වගේ උදාහරණයක් ඇහුවම රැකියාවේ කරදර දරුවන්ගේ ප්‍රශ්නයක පොරබදන ගිහියෙකුට ඒක යථාර්ථයෙන් තුර Tamanට කවදාවත් ළඟා වෙන්න බැරි දියක් වගේ පේන්න පුළුවන්. ඔව්. ක්ෂිතිජය වගේ කිව්වම ඒක කවදාවත් ළඟා වෙන්න බැරි දෙයක් වගේනේ දැනෙන්නේ. ඔබ දවසම ඔෆිස් එකේ ප්‍රශ්න ගොඩක හිර වෙලා, ගෙදර එනකොට ට්‍රැෆික් එකේ පැය ගාණක් ඉඳලා හිතේ තියෙන පීඩනයත් එක්ක ඉන්නකොට සාගරයක් වගේ සංසුන් වෙන්න කිය ඇහුවම ඒකෙන් වෙන්නේ Taman කොච්චර අසාර්ථකද කියලා හිතන එක. මේක නම් මට හරියන දෙයක් නෙවෙයි කියලා හිතලා උත්සාහය අතහරිනම පෙළඹවීමක් ඇති වෙන්න පුළුවන්. ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් අපි යෝජනා කරන්නේ උපේක්ඛාව කියන්නේ එකපාරට ළඟා වෙන ඉලක්කයක් නෙවෙයි මේ. පියවරෙන් පියවර දියුණු කරගන්න පුරුවන් කුසලතාවක් විදියට හඳුන්වා දෙන්න ඕනේ කියලයි. ඔව්. දෛනික ජීවිතයේ උපේක්ෂාවේ ක්ෂුද්‍ර මොහොතවල් ප්‍රගුණ කරන්න පුළුවන් විදිහේ පෙන්වා දීමෙන් විශාල අභියෝගවලට මුහුණ දෙන්න අවශ්‍ය මානසික ශක්තිය ගොඩනගාගන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න පුළුවන්. උපේක්ෂාවේ ක්ෂුද්‍ර මොහොතවල් මම ඒ යෙදුමට කැමති. ඒකෙන් ලොකු ඉලක්කයක් කුඩා කළමනාකරණය කරන්න පුළුවන් පියවරවලට කඩනවා. කොහොමද ඒක ප්‍රායෝගිකව කරන්නේ? අපිට ඒකටත් නිශ්චිත උදාහරණ දෙන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම පුළුවන්. අපි මේකට ක්ෂුද්‍ර උපේක්ෂාව කියමු. ඊට කුඩා කලමනාකරණය කරන්න පුළුවන් සිදුවීම් වලින් පටන් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට රථවාහන තදබදයකදී කෙනෙක් අපේ වාහනේ ඉස්සරහට දැම්මම සුපුරුදු විදිහට හෝන් වහලා බැනලා ඇති වෙන කේන්තිය වෙනුවට අර හිතේ ඇති වෙන ගැස්ම ඒ අප්‍රසන්න හැඟීම හඳුනාගෙන ගැඹුරු හුස්මක් අරගෙන ප්‍රතිචාර නොදක්වා ඒ මොහොත අත්තර දැම්මොත් අන්න ඒක උපේක්ෂාවේ මොහොතක්. හ්ම්. ඒක හොඳයි. දරුවෙක් කිරිවීදුරුවක් බිම හෙළුවම කලබල නොවි කෑනොගහ හරි මේක වුණා දැන් අපි මේක පිරිසිදු කරමු කියලා සංසුන්ව ක්‍රියා කරන්න පුළුවන් නම් ඒ උපේක්ඛාව ප්‍රගුණ කිරීමක් ඒ කියන්නේ මේක බර ඉසිලීමේ ව්‍යායාමයක් වගේ එකපාරට කිලෝ 200ක් උස්සන්න යන්නේ නැහැ පොඩි බරිකින් පටන් අරගෙන ටිකින් ටික මාංශ පේශී ශක්තිමත් කරගන්නවා ඔව් මේ ශුද්‍ර මොහොතවල් කියන්නේ උපේක්ඛා මාංශ පේශිය ශක්තිමත් කරන පොඩි පොඩි ව්‍යායාම වගේ ඒක අප්‍රසන්න දේවල් වලට විතරක් නෙමෙයිනේ ප්‍රසන්න දේවල් වලටත් අදාළයි නේද ප්‍රශංසාවක් ලැබුණම උඩඟු වෙන එකත් උපේක්ෂාව නැතිවීමක්. හරියටම. ඒකත් වැදගත්. රැකියාවේදී ප්‍රධානියෙක්ගෙන් ප්‍රශංසාවක් ලැබුණම උඩඟු වෙලා ඒ ප්‍රසන්න හැඟීමෙන්ම ඇලී ගලී ඉන්නේ නැතුව හොඳයි ප්‍රසන්න හැඟීමක් ඇති වුණා කියලා ඒකත් සටහන් කරගෙන මධ්‍යස්ත වෙන්න පුළුවන් නම් ඒකත් උපේක්ෂාව. විවේචනයක් ආවත් එමයයි. ඔව්. විවේචනයක් එල්ල වුණාම එක පාරටම ආරක්ෂා වෙන්න යන්නේවත් කලකිරෙන්නේවත් නැතුව ඒ අප්‍රසන්න හැඟීම හඳුනාගෙන ඒකත් එක්ක මධ්‍යස්තව ඉන්න පුරුවන් නම් ඒකත් උපේක්ෂාව. මේක තමයි දේශනයේ සඳහන් වෙන අටලෝ දහම. ලාභාලාභ යස අයස අතර මධ්‍යස්තව ඉන්න එක. ගිහි ජීවිතයට ගලපගන්න විදිහ. ඔව් මේ කුඩා දෛනික පුහුණුවෙන් තමයි දේශනයේ විස්තර වෙන අර ගැඹුරු සාගරය වැනි සංසුන් භාවයට අඩිතාලම දන්නේ කියලා පැහැදිලි කළ හැකියි. ඊටාම හොඳයි. ඒ විදිහට ඉදිරිපත් කළාම උපේක්ෂාව කියන්නේ ළඟා වෙන්න පරි අద్భుත දෙයක් නෙවෙයි. එදිනෙදා ජීවිතයේ අපි හැමෝටම පුහුණු කරන්න පුළුවන් කුසලතාවයක් කියන අදහස ශ්‍රාවකයාට ලැබෙනවා. ඒක ඊටාම දිර්ගන්වන සුළුයි. එසේනම් අද විමර්ශනයේදී අපි ප්‍රධාන කාරණා තුනක් ගැන අවධානය යොමු කළා. පළමුව භාවනා මාය විරිය කියන සංකල්පය එදිනෙදා ජීවිතයේ අභියෝග ජයගන්නා මානසික ඔරොත්තු දීමේ හැකියාවක් ලෙස යොදා ගන්න ආකාරය දෙවනුව භාවනාවේදී ඇතිවන ප්‍රීතිය අරමුණක් කර නොගෙන එය ගමනට ඉන්ධනයක් ලෙස භාවිත කරන හැටි. අවසාන වශයෙන් උපේක්ෂාව නැමැති උසස් ගුණය එදිනෙදා කුඩා අවස්ථාවලදී පවා ශුද්‍ර මොහතවල් හරහා ප්‍රගුණ කළ හැකි ආකාරය ගැන අපි සාකච්ඡා කළා. ක්‍රියාත්මක කළ හැකි යෝජනා විදිහට අපි අවධාරණය කළේ මේ ගැඹුරු සංකල්ප නූතන ගිහි ජීවිතයේ නිශ්චිත ආදාළ කරගත හැකි උදාහරණ හරහා පැහැදිලි කිරීමෙන් ඔබගේ දේශනාව තවදුරටත් ශක්තිමත් කළ හැකි බවයි. ඔව්. රැකියාවේදී මුහුණ දෙන පීඩනය, පෞල් ජීවිතයේ ගැටලු සහ සමාජ සම්බන්ධතාවලදී මේ ධර්මතා ක්‍රියාත්මක වන ආකාරය පෙන්වා දීමෙන් ශ්‍රාවකයාට විශාල ප්‍රයෝජනයක් අත්වේවි. ඒ නිසා මෙම යෝජනා ඇතුළත් කර ඔබගේ කාර්ය නැවත සකස් කළ පසු වැඩිදුර විමර්ශනයක් සඳහා අපි වෙත නැවතත් ඉදිරිපත් කරන්න. අපි ඒ විමසා බලන්නට සතුටින් බලා සිටිනවා. අද අපි කතා කරමු සති, ධම්මවිචය, විරිය වගේ ගැඹුරු බෞද්ධ සංකල්ප. අපේ මේ කාර්යබහුල නූතන ජීවිතවලට ඇත්තටම ගලපගන්නේ කොහොමද කියලා. විශේෂයෙන්ම අපි අවධානය යොමු කරනවා මූලාශ්‍රයේ පිටු 135 ඉඳලා 170 වෙනකන් තිබුණු කරුණු වලට. ඔව්. දැන් එතන තියෙන මූලිකම අභියෝගයක් තමයි පීතිය, සමාධිය වගේ ගැඹුරු භාවනා අධ්‍යක්ීම් සහ අපේ මේ එදිනදා ජීවිතයේ සාමාන්‍ය සිදුවීම් අතරේ පාලමක් හදන එක. හරි. මූලාශ්‍රයේ මේවා විස්තර කරන්නේ හරිම ශාස්ත්‍රීය විදියට. පීතිය ප්‍රභේද පහ, කුද්ධිකා, කණිකා මේ වගේ වචන ඇහෙනකොට ඔෆිස් එකේ වැඩවලට හිරවෙලා ඉන්න කෙනෙක්ට හිතෙන්න පුරුවන් මේවා මට අදාළ නෑ කියලා. ගැටලුව තියෙන්නේ ඒ උසස් සංකල්ප සහ අපේ සාමාන්‍ය ජීවිතය අතර තියෙන පරතරය. ඒ කියන්නේ මේ සංකල්ප ඉදිරිපත් කරලා තියෙන විදිහෙම අහන කෙනා පොඩක් ඈත් වෙනවා වගේ නේ හරියට කන්දක් උඩ තියෙන මලක් ගැන විස්තර කරනවා ඒත් ඒ කන්ද නගින්නේ කොහොමද කියන්නේ නෑ වගේ හරියටම හරි අන්න ඒකයි ඊ යෝජනාව තමයි මේ උසස් මානසික තත්ත්වයන් ගිහියෙක්ගේ දවස ඇතුළෙම හැංගිලා තියෙන පුංචි පුංචි ක්ෂුද්‍ර අවස්ථා. ඒ කියන්නේ මයික්‍රෝ මොමන්ට්ස් එක සම්බන්ධ කරන එකයි. ම්ම් ක්ෂුද්‍ර අවස්ථා. ඒක හොඳ යෙදුමක්. එතකොට කොහොමද අපි ඒක ප්‍රායෝගිකව කරන්නේ? උදාහරණයක් විදිහට කුද්ධිකා පීතිය. ඒ කියන්නේ සුළු ප්‍රමෝදය කියන එක ගමුකෝ. හරි. හිතන්නකෝ ඔයා රැකියාවේදී මාසයක් තිස්සේ ඔළුව කකා හිටපු ලොකු ප්‍රශ්නයකට එකපාරටම උත්තරයක් හම්බෙලුවා. අන්න ඒ වෙලාවේ හිත ඇතුලෙන් එන ඒ සියුම් සතුට, ඒ සැහැල්ලුව. අන්න ඒක තමයි කුද්ධිකා පීතිය නූතන මුහුණුවරක්. ආ, ඒක ඇත්ත. එහෙම නැත්තම් දවසම මහන්සි වෙලා ගෙදර ආවම ඔයාගේ පුංචි දරුවා දුවගෙන ඇවිත් ඔයාව බදාගන්න මොහොත ඒ දැනෙන උණුසුම ඒකත් පීතියක් වැදගත්ම දේ ඒක හඳුනාගන්න එක ඒක හඳුනාගත්තට පස්සේ මොකද වෙන්නේ? ඒක නිකම්ම සතුටු හිතන මොහොතක් විතරද නැත්නම් ඊට එහා දෙයක් තියනවද? අන්න එතන තමයි වැදගත්ම ඒ මොහොත අල්ලගෙන ඒ සතුට කියන සංවේදනය ඇඟ පුරා පැතිරෙන විදිය දිහා මනසින් බලාගෙන ඉන්න එක තමයි භාවනාව වෙන්නේ. ආ මේ තමයි ඒ කියන පීතිය. මේක මට දැනෙන දෙයක් කියලා තහවුරු කරගන්නවා. එතකොට පීතිය කියන්නේ pāli වචනයක් නෙවෙයි තමන්ගේම අධ්‍යක්ීමක් වෙනවා. හරි. සමාධිය ගැන තේමයි. පැය ගණන් ඉන්න එකම නෙවෙයි. හිතන්නකෝ ඔයා ගෙවතුවා ගාවට හරිම ආසයි කියලා. පැලයක් හිටවනකොට ඔයාට වෙලාව යනෝ තේරෙන්නේ නැහැ. අවඩ සද්ද ඇහෙන්නේ නැහැ. මනස සම්පූර්ණයෙන්ම ඒ ක්‍රියාවේ. අන්න ඒ ෆ්ලෝ ස්ටේට් එක තමයි සමාධියේ ප්‍රායෝගික ස්වરૂපයක්. ඔව් ඔව්. සංගීත භාණ්ඩයක් වාදනය කරනකොට චිත්‍රයක් අඳිනකොට සමහර විට කෝඩින් කරන කෙනෙක්ටත් ඒ අත්දැකීම පොදුයි නේද? ඒ කියන්නේ සමාධිය කියන්නේ භාවනා කාමරෙන් එළියට අපේ ජීවිතයට මෙන දෙයක්. හරියටම. එතකොට ඒක න්‍යායක් නෙවෙයි ජීවමාන අත්දැකීමක් වෙනවා. ඒක තමයි පළවෙනි යෝජනාව. මේ ගැඹුරු සංකල්ප මිනිස්සුන්ගේ ජීවිතවල දැනටමත් වෙන දේවල් එක්ක සම්බන්ධ කරලා දෙන එක. ඒක පැහැදිලි. එතකොට මේ වගේ පීතිමත් සමාධිමත් මොහොතවල් ඇති කරගන්න නම් යම්කිසි ශක්තියක් උත්සාහයක් ඕනේනේ. අන්න එතනදි තමයි විරිය කියන සංකල්පේ යෙන්නේ. මූලාශ්‍රයේ ඒක ගැන කියවෙන විදිහත් පුඩි ගැටලුවක් තියනා වගේ මට හිතෙනවා. ඔව්. ඒක තමයි දෙවනි කාරණය. විරිය කියන එක නූතන බර්න්අවුට් සංස්කෘතියට ගැලපෙන විදිහට නැවත හිතන්න ඕනේ. මූලාශ්‍රයේ තියෙන්නේ කෙලෙසුන් හා කරන සටනක් දතට දත තද කරගෙන කරන උත්සාහයක් වගේ යෙදුම්. දැන් රැකියාවේ පීඩණයෙන් ජීවිතයේ ප්‍රශ්නවලින් හෙම්බත් වෙලා ඉන්න කෙනෙක්ට මේක ඇහුනම හිතෙන්න පුළුවන් අම්මෝ තවත් සටනක්ද තවත් මහන්සි වෙන්න ඕන දෙයක්ද කියලා. ඒක ඇත්ත. ඒක තවත් බරක් වගේ දැනෙන්න පුළුවන්. එතකොට ඔයා කියන්නේ වීරිය කියන්නේ නොනවත්වා දුවන එකක් නෙවෙයි. වේගය අඩුවඩි කරමින් කවදා දුවන්න ඕන, කවදද ඇවිදින්න ඕන කියලා තීරු මරන් දුවනව වගේ දෙයක් කියලාද? අන්න ඒක තමයි. වීරිය කියන්නේ හුදෙක් දැඩි උත්සාහයක්. ඒ කියන්නේ බ්‍රූට් ෆෝස් එකක් නෙවෙයි. ඒක තිරසාර සහ කුසලතාපූර්වක ශක්ති කළමනාකරණයක්. sustainable and skillful energy management. මේක පීඩනයක් නෙවෙයි කුසලතාවයක්. මෙතනදී තමයි ධම්මවිචය සම්බෝධ්‍යංගය ප්‍රායෝගික වෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ මනස දිහා බලලා මම දැන් මහන්සියෙන්ද ඉන්නේ මේ තියෙන කමලිකමද නැත්නම් ඇඟට විවේකයක් ඕනද කියලා ප්‍රඥාවෙන් වෙන් කරලා අඳුනගන්න එක. දක්ෂ ක්‍රීඩකයෙක් වගේ. කවදද ප්‍රැක්ටිස් කරන්න ඕන කවද රෙස්ට් එකක් ගන්න ඕන කියලා දන්නවා වගේ. හරියටම. තමන්ගේ මානසික ශක්තිය කළමනාකරන එක තමයි නූතන වීරිය. ඒත් කෙනෙක්ට අහන්න පුළුවන් මේ විදිහට හැමදේම කළමනාකරන එක තවත් පීඩනයක් නේද? මම මගේ ශක්තිය දුරුස්තුව කළමනාකරනවද කියලා සනිතිම හිතන එකත් මහන්සියනේ. හරිම හොඳ ප්‍රශ්නයක්. එතනදී තමයි අපි පුංචි පියවරවල වැදගත්කම තේරුම් ගන්න ඕනේ. ආරද්ධ විරිය කියන්නේ උදේ පාන්දර නැගිටලා පැයක් භාවනා කරන එකම වෙන්න ඕනේ නෑ. හරි. හිතන්න ඔරා වැඩ ඉවර වෙලා හරිම මහන්සියෙන් ඉන්නේ. ලේසිම දේ තමයි ෆෝන් එක අරගෙන සෝෂල් මීඩියා වල අතරමං වෙන එක. ඒත් ඒ වෙනුවට ඔයත් දැනුවත්ව තීරණයක් ගන්නවා නෑ මම විනාඩි 5ක් S2 පියාගෙන මගේ හුස්ම ගැන විතරක් හිතනවා කියලා. අන්න ඒක ආරද්ධ විරිය. අකුසලයට යන පාර වහලා කුසලයට දොරක් අරින පුංචි ඒත් හරිම බලවත් ක්‍රියාවක්. ඒ කියන්නේ වීරිය කියන්නේ ලොකු සටන් වලට වගේම දවස පුරා අපි ගන්න පුංචි පුංචි තීරණවලටත් ආදාළයි. එතකොට මූලාශ්‍රය කියන කුසීත වස්තු ඒ කියන්නේ කම්මැලිකමට හේතු අද කාලෙට ගලපන්න පුළුවන්. ඔව්. අද අපේ ලොකුම කුසීත වස්තු තමයි අපේ ශක්තිය හොරෙන් කාදාන දේවල්. අනවශ්‍ය විදියට සෝෂල් මීඩියා ෆීඩ් එකේ ස්ක්‍රෝල් කරන එක, නිතරම ඍණාත්මක පුවත් බලන එක මේවා තමයි නූතන ශක්ති කාන්දුවීම්. energy leaks. මේවා හඳුනාගෙන ඒවයින් ටිකක් ඈත් වෙන්න ගන්න පොඩි උත්සාහය තමයි අදට ගැලපෙන වීරිය. එතකොට ඒක බරක් නෙවෙයි නිදහස් වීමක්. ඒක හරිම වැදගත්. ඒත් අපිට පිටතින් එන බලපෑම් විශේෂයෙන්ම සෝෂල් මීඩියාකේ දකින දේවල්, රැකියාවේ විවේචන, ඒ පීඩනේ කළමනාකරණය කරගන්නේ කොහොමද ඒකට වෙනම කුසලතාවයක් ඕනේ නේද? සමහර විට උපේක්ඛාව කියන්නේ ඒකට උත්තරයක් වෙන්න ඇති. අනිවාර්යෙන්ම ඒක තමයි අපේ තුන්වෙනි විග්‍රහය. උපේක්ඛාව කියන එක සමාජ සහ ඩිජිටල් සන්දර්භය තුළ ප්‍රායෝගිකව පුහුණු කර හැකි අභ්‍යාසයක් විදිහට හඳුන්වලා දෙන එක. මූලාශ්‍රයේ උපේක්ෂාව විස්තර කරන්නේ හරිම උසස් සියුම් දෙයක් විදිහට සංස්කාරයන් දැස මැදහත්ව බැලීම මේව ඇහෙනකොට හිතෙන්නේ ඒක අරහතු කෙනෙක්ට විතරක් පුරුණන් දෙයක් කියලා. ඔව් මට බනින කෙනා දිහා මම කොහොමද මැදහත්ව බලන්නේ කියන ප්‍රශ්නේ එනවා. එදිනදා යථාර්ථයයි මේ උත්තරීතර සංකල්පයයි අතර පරතරය හුඟක් වැඩි. අන්න ඒ පරතරය අඩු කරන්න නම් උපේක්ෂාව කියන්නේ එකපාරටම ළඟා කරගන්න ඕනේ ඉලක්කයක් නෙවෙයි. ඒක පියවරෙන් පියවර පුංචි පුංචි අභ්‍යාස වලින් ගොඩනගා ගන්න පුළුවන් කුසලතාවයක් කියලා පෙන්වන්න ඕනේ. මම කැමතියි අදහසට. මොනවද මේ වගේ පුංචි ප්‍රායෝගික අභ්‍යාස? අපි අලුත් යෙදුමක් හඳුන්වලා දෙමු. ඩිජිටල් උපේක්ෂාව. Digital equanimity. හිතන්න ඔයා Facebook එකේ ඉන්නකොට ඔයාව කුපිත කරවන post එකක් දකිනවා ඔයාද ඇඟිල්ල යන්න හදනවා සැර කමෙන්ට් එකක් දාන්න අන්න ඒ මොහොතේ තත්පර පහකට නවතිනවා ප්‍රතිචාර දක්වන්නේ නැතුව ඒ වෙලාවේ ඔයාගේ හිතේ ඇතිවුණු කේන්තිය, කයේ ඇතිවුණු නොසන්සුන්කම දිහා නිකම්ම බලාගෙන ඉන්නවා. ඒ හැඟීමද ප්‍රතිචාර නොදී ඒක ඇති වෙලා නැති වෙලා යනකම් ඉඩ දෙනවා. අන්න ඒක උපේක්ෂාව ප්‍රායෝගිකව පුහුණු කරන තැනක්. ඒක හරිම බලවත්. එතනදී අපි හැඟීම්වල වහලෙක් වෙනව වෙනවට හැඟීම් නිරීක්ෂකයෙක් වෙනවා. මූලාශ්‍රයේ තියෙන හදිස්සි තීන්දුව නොගැනීම කියන එකත් මේකට කෙලිම සම්බන්ධයි නේද? හරියටම ඔයාට කේන්ති යන ඊමේල් එකක් එනවා. පළවෙනි ප්‍රතිචාරය තමයි ඒ වගේම සැරට රිප්ලයි කරන එක. ඒත් උපේක්ෂාව පුහුණු කරන කෙනා මොකද කරන්නේ? ඊමේල් එක ලියනවා ඒත් send button එක ඔබන්නේ නැහැ. ඒක drafts වලට දාලා පැය කීපයකට පස්සේ හිත සංසුන් වුණාම ආයෙත් බලනවා. එතකොට උපේක්ෂාව කියන්නේ අහසේ තියෙන දෙයක් නෙවෙයි ඔයාගේ inbox එකේ තියෙන දෙයක් වෙනවා. මට තව උදාහරණයක් මතක් වුණා. වේදනාවන්දස මදහත්ව බැල්ලීම. ඒකත් පොඩියට පටන් ගන්න පුළුවන්. එක දිගට පුටුවක ඉඳගෙන ඉන්නකොට කොන්ද රිදෙනවා. අපි ඉක්මනට ඉරියව මාරු කරනවා ඒ වෙනුවට ඒ වේදනාව දිහා මොහොතක් බලන් ඉන්න පුළුවන්. ඒක කොහොමද දැනෙන්නේ? ඒක තද වෙනවද? අඩු වෙනවද? කියලා නිකන්ම නිරීක්ෂණය කරනවා. අන්න ඒක තමයි වෙන්න ඕනේ. උපේක්ෂාව කියන්නේ හැඟීම් නැති කරගන්න එක නෙවෙයි. ඒක හැඟීම් එක්ක බුද්ධිමත්ව නොසැලී ඉන්න පුරුදු වෙන එක. එතකොට තමයි අපිට පිටතින් යන දේවල් වලින් පාලනය නොවි අපේ අතුලාන්ත සැනසීම රැකගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද මේ විමසුවෙන් අපේ අවධානය යොමු කළේ හරිම ප්‍රායෝගික කරුණු තුනක් ගැන. පළමුව පීතිය, සමාධිය වගේ ගැඹුරු අත්දැකීම්, රැකියාවේ සාර්ථකත්වය, දරුවෙක් එක්ක ඇතිවෙන සම්බන්ධයක් වගේ එදිනදා ශුද්‍ර අවස්ථායක සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා අපි බැලුවා. ඔව්. දෙවනුව අපි බැලුවා වීරය කියන එක දිහා දැඩි උත්සාහයක් විදිහට නෙවෙයි බර්න් අවුට් වෙලා ඉන්න නූතන කෙනාට ගැළපෙන තිරසාර ශක්ති කළමනාකරණයක් විදිහට කවද වෙහෙස වෙන්න ඕන, කවද විවේක ගන්න ඕන කියලා තේරුම් ගන්න එකේ වැදගත්කම අපි සාකච්ඡා කළා. අවසාන වශයෙන් උපේක්ෂාව වගේ උසස් ගුණාංගයක් අහස දිහා බලන් දින්නේ නැතුව ඩිජිටල් උපේක්ෂාව වගේ ප්‍රායෝගික කුඩා අභ්‍යාස හරහා පොළවේ පය ගහලා පුහුණු වෙන්නේ කොහොමද කියලා අපි බැලුවා. කේන්තියෙන් ඉන්නකොට ඊමේල් එකක් නොයවා ඉඳීම වගේ පුංචි ක්‍රියාවක් තුලත් උපේක්ෂාව තියෙන බව අපි තේරුම් ගත්තා. මේ යෝජනා මූලාශ්‍රයේ තියෙන ගැඹුරු හරයට හානියක් නොකර ඒක නූතන ගී ජීවිතයට වඩාත් සමීප කරවන්න උදව්වක් වෙයි කියලා අපි හිතන්නේ. මෙම යෝජනා ක්‍රියාවට නංවලා ඔබ ලබන අත්දැකීම් ගැනත් නැවත අප සමග බෙදාගන්න කියලා අපි ආරාධනා කරනවා. The debate with ඔබව සාදරයෙන් පිළිගන්නමු. අද අපි කතා කරන්නට යන්නේ මේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවලිය ඇසුරෙන් විස්තර කෙරෙන බොජ්ජංග ධර්මවල ස්වභාවය ගැන විශේෂයෙන්ම භාවනා මාර්ගයේදී අපිට හමුවන ප්‍රීතිය, පස්සද්ධිය, සමාධිය සහ උපේක්ඛාව වගේ මානසික තත්වයන් ගැන. හ්ම්. මෙතන තියෙන මූලිකම කොහොමද කියන්නේ විවාදය තමයි මේ මාර්ගය හැම භාවනානුයෝගයකටම හැම වෙලාවකම එකම විදිහට ආදාළ වන නියත අනුපිළිවෙලක් සහිත විශ්වීය සැලසුමක්ද එහෙම නැත්නම් මේවා එක් එක් පුද්ගලයාගේ ස්වභාවය සහ ඒ මොහොතේ පවතින తත්වය අනුව තෝරා බේරාගෙන යොදාගත යුතු සුවිශේෂී මෙවලම් මාලාවක්ද කියන එක. ඔව්. මම මම මේ මූලාශ්‍රයේ තේරුම් ගන්න විදිහ තමයි මේ ධර්මතා අනුගමනය කළ යුතු මූලික අනුක්‍රමික සහ විශ්වීය මාර්ගයක් ලෙස. ඕ මම නම් එතනදි ටිකක් වෙනස් මතයක ඉන්නේ. මම දකින්නේ මේ ධර්මතාවන්ගේ යෙදීම සහ අත්දැකීම පුද්ගල ස්වභාවය සහ භාවනාමය සන්දර්භය මත ඊටා ගැඹුරින් රඳා පවතින දෙයක් විදියටයි. මගේ ස්ථාවරය මම මෙහෙම පැහැදිලි කරන්නම්. මම මේක විශ්වීය ක්‍රියාවලියක් කියන්නේ හේතු කිහිපයක් නිසා. පළවෙනුවෙන්ම මූලාශ්‍රයේ ඊටම පැහැදිලිව කියනවා සීලය නිසා අවිපිලිසර බව. ඒ කියන්නේ හිතේ පසුතැවීමක් නැති බව ඇතිවෙනවා. ඒයින් ප්‍රමෝදය එහෙමත් නැත්නම් සතුට හටගන්නවා. ඒ සතුටෙන් ප්‍රීතිය ඇතිවීම ධම්මතා ඒසා කියලයි දක්වන්නේ. ඒ කියන්නේ මේක හුදෙක් සිදුවිය හැකි දෙයක් නෙවෙයි. ඒක හරියට ගුරුත්වාකර්ෂණ වගේ මනසේ ක්‍රියාත්මක වෙන ස්වභාවික නීතියක්. නිවැරදි හේතු යෙදුවොත් මේ ඵලය අනිවාර්යෙන්ම හටගන්නවා. ඒ වගේම සතිපට්ඨාන භාවනාව විශාල ආයුධ උපකරණ මණ්ඩලයක් විදිහට විස්තර කරලා තියෙනවා. ඉතින් ප්‍රීතිය, පසද්දිය, සමාධිය කියන්නේ ඒ අවිගබඩාවේ තියෙන මූලිකම අත්‍යවශ්‍යම ආයුධ. ඒව කාටවත් මගහරින්න බෑ කියන එකයි මගේ අදහස. මේක මනෝවිද්‍යාත්මකවත් ඊටමත් තර්කානුකූලයි. निराமிස ප්‍රීතියකින් මනස පිරුණාම ඒකේ નિરાයාසෙන්ම කායික හා මානසික සංසිඳීමක්, ඒ කියන්නේ පසද්දියක් ඇති වෙනවා. ඒ සංසිඳීම සැපයටත් ඒ සැපය සමාධියටත් මඟ පාදනවා. මේක කිසියම් පුද්ගලයෙකුට විශේෂ උදයකට වඩා මිනිස් මනසේ පොදු ක්‍රියාකාරීත්වයක්. මම ඒකට එන්නේ වෙනස් විදිහකින්. ඔබ කියන ධම්මතායසා කියන කාරණේ වැදගත්. ඒක ඇත්ත. හැබැයි ඒ ස්වභාවික නීතිය හැමෝගෙම හිතේ එකම විදිහට එකම වේගයකින් එකම ප්‍රතිඵලයක් ඇති කරාවිද කියන එකයි මගේ ප්‍රශ්නේ. බලන්න මූලාශ්‍රයම තියෙනවා මේ මාර්ගය සියල්ලන්ටම එකම ආකාරයෙන් වළඹු නොවන බවට සාක්ෂි. උදාහරණක් විදිහට ද්වේෂ චරිතයට අතරමඟදී මෙත්තේ අවශ්‍යතාවය පැන නගින්න ඉඩ තියෙනවා කියලා සඳහන් වෙනව නේද? ඒ කියන්නේ කෙනෙක්ගේ මූලික ස්වභාවය නැත්නම් චරිතය අනුව සම්මත මාර්ගෙන් පිට පෙනලා විශේෂ ප්‍රතිකර්මයක් කරන්න වෙනවා. ඒකෙන්ම පේනවා නේද මේක නම්මේශීලී වෙන්න ඕන දෙයක් කියලා? ප්‍රීතිය ගත්තත් එහෙමයි. ඔබ කියෝ වගේ ප්‍රීතිය ඇති වෙනවා. හරි. නමුත් මොන වගේ ප්‍රීතියක්ද? මුලාශ්‍රමේ ප්‍රීතිය වර්ග පහක් ගැන කියනවා. කුද්ධිකා, කණිකා, ඔක්කාන්තිකා, උබ්බේගා සහ පරණා. මේවා එකිනෙකට හාත්පසින්ම වෙනස් අත්දැකීම්. කෙනෙකුට ඇතිවෙන්නේ ඇඟේ මබිල් කෙලින් වෙනවා වගේ හරිම සියුම් සතුටක්. තව කෙනෙකුට අකුණු සැරයක් ගැහුවා වගේ මොහොතක ප්‍රීතියක්. තවත් කෙනෙක්ට මුළු ශරීරයම පාවෙනෝ වගේ දැනෙන ප්‍රබල අත්දැකීමක් වෙන්න පුළුවන්. ඉතින් මේ වයින් සමහරක් විශේෂයෙන්ම ආරම්භක අවස්ථාවේදී යෝගාවචරයාට කරදරයක් විදියට සලකන්නත් ඉඩ තියෙනවා කියලා මූලාශ්‍රයේම සඳහන් වෙනවා. ඉතින් හැමෝටම අනිවාර්ය සුමට අත්දැකීමක් වෙනුවට මේක පුද්ගල සාපේක්ෂ සමහර වෙලාවට කලමනාකරණය කරගත යුතු තත්වයක් නේද? හරි. අපි ඒ කාරණා එකින් එක ගැඹුරින් බලමු. මම හිතන්නේ අපි පටන් ගන්න ඕන අත්තිවාරයමින්. ඒ කියන්නේ සමාධියෙන්. මගේ තර්කය තමයි සමාධිය කියන්නේ විදර්ශනාවට අත්‍යවශ්‍ය කාටවත් මගහැරිය නොහැකි විශ්වීය පදනම. මනස එකඟ කරගන්නේ නැතුව ඉදිරියට යන්න බෑ. මූලාශ්‍රය පෙන්නනවා පස්සද්ධිය සහ සුඛය හරහා සමාධියට එන පැහැදිලි අනුක්‍රමික පාරක්. සමත සමාධිය වෙන්න පුළුවන්, විපස්සනා සමාධිය වෙන්න පුළුවන්. නමුත් ඒ දෙකේම හරයවන සිතේ එකඟ බව කියන මූලධර්මයේ පොදුයි. ඒක භාවනා කරන හැමෝටම අදාළ විශ්වීය මෙවලමක්. ඔබේ තර්කය ම්ම් මතු පිටින් බලනකොට එත්තු දන්වනසලුයි. හැබැයි ඔබ මේ කාරණේ සලකාද? සමාධිය ඇති වෙන්නේ නිකම්ම නෙවෙයි. ඒකට සම්පූර්ණ විය යුතු කොන්දේසි ගොඩක් යන මූලාශ්‍රය කියනවා. අසමාහිත පුද්ගලයන් වර්ජනය කිරීම වගේ බාහිර කොන්දේසි තියනවා. ඒ වගේම අභ්‍යන්තර කොන්දේසිත් තියනවා. ඒ කියන්නේ මේක නිකම්ම ඊළඟ පියවර විදියට ස්වයංක්‍රීයව ඇතිවෙන්නක් නෙවෙයි. ඊටත් වඩා වැදගත් තමයි සිතේ එකඟතාවය ඇතිවෙන්න හේතු අතරක් දක්වා තිබීම. සමහර විට ඒක ඇති වෙන්නේ චාගානුපස්සනාවෙන්. ඒ කියන්නේ තමන් කරපු දීමක් ගැන හිතලා ඇතිවෙන සතුටකින් වෙන්න පුළුවන්. නැත්තම් කලින් පුරුදු කරපු සමත නිමිත්තක් එකපාරටම ආයෙත් මතුවලා වෙන්න පුළුවන්. එතකොට පේනව නේද සමාධිය කියන්නේ එකම රේකීය මාර්ගයක නිශ්චිත ප්‍රතිඵලයක් නෙවෙයි විවිධ අවස්ථාවලදී විවිධ දොරටු වලින් ඇතුල් වෙන්න පුරුවන් සුවිශේෂී තත්ත්වයක් කියලා. හරි. මට තේරෙනවා ඔබේ කාර්කය. නමුත් ඒ විවිධ හේතුව ඔබ කිව්වා වගේ විවිධ දොරටු විතරක් නෙවෙයිද? ඒ කියන්නේ දොරටු හතරකින් ආවත් ඇතුල් වෙන්නේ එකම කාමරයකට නේද? ඒ කාමරය තමයි සිතේ ඒකාග්‍රතාවය. හේතුව මොකක් වුණත් ඒකාග්‍රතාවය කියන ප්‍රතිඵලය විශ්වීය වශයෙන්ම අවශ්‍ය වෙනවා. ඒකේ ක්‍රියාකාරීත්වය හැමෝටම එකයි. ඒ ඒකාග්‍රතාවය තමයි විදර්ශනා නුවණට පදනම වෙන්නේ. ඉතින් ලැඟා වෙන විදිහේ විවිධත්වයක් තිබුණත් ඉලක්කය සහ එහි අවශ්‍යතාවය විශ්වීයයි කියන එකයි මගේ අදහස. එතන තමයි මම එකඟ නොවෙන්නේ. මොකද දොරටි වෙනස් නම් කාමරයට ඇතුල් වෙන කෙනා දකින්නදීත් ඒ අත්දැකීමත් වෙනස් වෙන්න පුළුවන්. හිතන්න ඡාගානුපස්සනාවෙන් ලැබෙන සමාධියේ ගුණාත්මක භාවය කසින නිමිත්තකින් ලැබෙන සමාධියට වඩා වෙනස් වෙන්න පුළුවන්. එකක් ප්‍රීතිය මුල් කරගෙන එකක් අනික ඒකාකාරී අරමුණක් මුල් කරගෙන එකක්. ඉතින් සමාධිය කියලා එකම ලේබලයක් ගැහුවට ඒ අත්දැකීම පුද්ගලයා ආපු මාර්ගය අනුව සුවිශේෂී වෙනවා. ඒ නිසා ඒක විශ්වීය මෙවලමක් යකට වඩා සන්දර්භය මත රඳාපවතින තත්ත්වයක් විදිහටයි මම දකින්නේ. ආ ඒක සිත් ගන්න සුළු කරනක්. අපි එහෙන නීල්ගට ප්‍රීතිය ගැන කතා කරමු. මොකද සමාධියට බොහෝ විට මඟපාදන්නේ ප්‍රීතිය. මම කලින් කිව්වා වගේ ප්‍රීතිය කියන්නේ අවිපිලිසර භවයේ එනම් පිරිසුදු සීලයේ ස්වභාවික ප්‍රතිඵලයක්. මේක ධම්මතාවක්. ලෞකික සැප සම්පත් වලින් ඈත් වෙන යෝගාවචරයාට ඒ වෙනුවට ලැබෙන निराமிස විකල්පය තමයි මේක. නිරාමිසෝ ප්‍රීතියක් උපදිනවා කියලා මූලාශ්‍රය කියන්නේ ඒක නිකම් ඇතිවෙන්න පුළුවන් දෙයක් විදිහට නෙවෙයි නිවැරදි වෑයමේ ස්ථිර අනිවාර්ය ප්‍රතිඵලයක් විදිහට ඒක මගහැරලා යන්න පුළුවන් විකල්ප අත්දැකීමක් නෙවෙයි මට කනගාටුයි ඒත් ඒ අදහස නම් මට කොහෙත්ම පිළිගන්න අමාරුයි ඇයිදයි මං කියන්නම් ඔබ කියනවා ඒක අනිවාර්යයි කියලා. නමුත් මූලාශ්‍රයම ඒ ප්‍රීතියේ තියෙන අතිශය විවිධස්ත්වය පැහැදිලි කරනවා නේද? අපි හිතමු කුද්ධිකා ප්‍රීතිය ගැන. ඒක හරියට හීතලට ඇඟේ මවිල් කෙලින් වෙනවා වගේ හරිම සියුම් හැඟීමක්. ඊළඟට උබ්බේගා ප්‍රීතිය ගත්තොත් ඒක මුළු ශරීරයම පොළවෙන් උඩට එසවිලා පාවනවා වගේ දැනෙන අතිශය ප්‍රබල අත්දැකීමක්. මේ අත්දැකීම් දෙක කොච්චර වෙනස්ද? ඉතින් මේ දෙකටම ප්‍රීතිය කියන එකම නම දාලා ඒක විශ්වීය ඒකාකාරී අධ්‍යයන කියලා කියන්න පුරවන්ද? ඊටත් වඩා මං කලින් කිව්වා වගේ සමහර යෝගීන්ට මේ ප්‍රබන ප්‍රීති තත්වයන් භාවනාවට බාධාවක් කරදරයක් විදිහට දැනෙනවා කියලා මූලාශ්‍රයම පිළිගන්නවා. විනාඩියකින් ඔබ කියන්නේ යෝගාවචරයේක් මේ ප්‍රීතිය කරදරයක් කියලා හිතනොත් ඒක මර්ධනය කරන්න නැත්තම් මඟහරින්න උත්සාහ කරන්න ඕනේ කියලාද මොකද ඒක මාර්ගයේ ස්වභාවික ඵලයක් කියන අදහසට සම්පූර්ණයෙන්ම පටානිය වගේ එක කරදරයක් විදියට සලකන්නට කියනවා කියලයි. ඒ කියන්නේ යෝගියා ඒ අධ්‍යක්ීමට හසු නොවි ඒකේ ස්වභාවය තේරුම අරගෙන ඒකෙන් මනස උඩඟු වෙන්නවත් අවධානය බිඳෙන්නවත් ඉඩ නොදී ඉදිරියට යන්න ඕන. ඒ සඳහා සමහර වෙලාවට විශේෂ උපදෙස් අවශ්‍ය වෙන්න පුරුවන්. හිතන්න ද්වේෂ චරිත කෙනෙක්ට ඇතිවෙන ප්‍රීතියකට වඩා රාග චරිත කෙනෙක්ට ඇතිවෙන ප්‍රීතිය භාවනාවෙන් පිටපණින්න ලොකු පෙළඹවීමක් වෙන්න පුරුවන්. ඒ නිසා මේක හැමෝටම එකම විදිහට සිද්ධ වෙන සරල පීවරක් නෙවෙයි. ඒක පුද්ගලයාගේ ස්වභාවය අනුව හැඩගැස්විය යුතු සියුම්ම හසුරවන්න ඕන අත්දැකීමක්. මට තේරෙනවා ඔබ කියන්නේ අත්දැකීමේ ප්‍රකාශනය විවිධයි කියලයි මම කියන්නේ ඒ විවිධ ප්‍රකාශනයන් යටත තියෙන මූලධර්මය එකයි කියලයි හරියට වතුර එක එක භාජනවලදී එක එක හැඩය ගත්තට ඒ හැම එකෙම තියෙන්නේ H2O කියන එකම මූලධර්මය වගේ ප්‍රීතිය කියන මානසික පවිත්‍ර ප්‍රතිඵලය විශ්වීයයි. හැබැයි ඒක එකෙක් පුද්ගලයාගේ මානසික භාජනය අනුව විවිධ හැඩතලවලින් ප්‍රකාශයටපත් වෙන්න පුළුවන්. නමුත් අපි මේ ප්‍රකාශනය දිහා බලලා මූලධර්මය පොදු නැහැ කියන එක වැරදි. ඒත් ඒ ඇනලොජි එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනව නේද? භාවනාවේදී වැදගත් වෙන්නේ මූලධර්මය විතරක් නෙවෙයි අත්දැකීමමයි. වතුරේ හැඩය වෙනස් වුණාට ඒකේ ක්‍රියාව වෙනස් වෙන්නේ නැහැ. නමුත් සියුම් ප්‍රීතියකින් මනස සමාධි වෙන විදිහට නෙවෙයි. ශරීරේම පාවෙනෝ වගේ දැනෙන ප්‍රබල ප්‍රීතියකින් මනස විසිරෙන්න තියෙන ඉඩකඩ වැඩි. එතකොට අත්දැකීමම මාර්ගය වෙනස් කරනවා. හරි මම ඔබේ තර්කයේ තේරුම් ගන්නවා ප්‍රීතියේ විවිධත්වය ගැන. නමුත් ඒ ප්‍රීතියේ කොයිතරම් ප්‍රබල වුණත් අවසානයේදී යොමු වෙන්නේ සංසිඳීමකට එනම් පස්සද්ධියකට නේද? එතනින් එහාට මේ මාර්ගය කූට ප්‍රාප්තිය, ඒ කියන්නේ උපේක්ඛාව ගැන කතා කරමු. මම දකින විදිහට මේක තමයි මේ ගමනේ විශ්වයේ ඉලක්කය. සතිය, ධම්මවිචය වගේ ක්‍රියාකාරී ਵਿਚාරශීලී අවස්ථාවල ඉඳලා මනස ක්‍රමයෙන් සංසුන් වෙලා මූලාශ්‍රයේ තියෙන උපමාව වගේ සංසුන් සාගරයක ක්ෂිතිජය දිහා බලනවා වගේ. ක්ෂිතිජ කෙලවරට ගියාම කිසිම රැල්ලක් නැහැ කියලා කියනවා. ඒ නිශ්චල මධ්‍යස්ථ උපේක්ඛාව තමයි තමයි හැමෝම ලගාවිය යුතු අවසාන අධියර. ඒකේ පුද්ගල සාපේක්ෂ බවක් නැහැ. ඒ තර්කය බලවත්. හැබැයි ඔබ එකේ තියෙන හරිම සියුම් පැත්තක් මඟහරිනවා වගේ මට හිතෙනවා. උපේක්ඛාව කියන්නේ හරිම ගැඹුරු පරිණත අවස්ථාවක්. ඒක නිකම්ම හිත සංසුන්වීමක් නෙමෙයි. මූලාශ්‍රයේ ඒක පැහැදිලි කරනවා සත්ත මජ්ජත්තතා සංඛාර මජ්ජත්තතා කියලා. ඒ කියන්නේ සත්‍යයන් කෙරෙහිත් සියලු සංස්කාර ධර්මයන් කෙරෙහිත් මෙදහත් සිතින් ඇලීමක් ගැටීමක් නැතුව බලන්න පුළුවන් වීම මේක කොයිතරම් දියුණු මානසික තත්වයක්ද මූලාශ්‍රයේම මේකේ තේරුම් ගන්න ගුරු ඇසුර ලබන්න ඕන කියලා විශේෂයෙන්ම අවධාරණය කරනවා හැමෝටම පොදු පහසුවෙන් ළඟාවිය හැකි තත්වයක් නම් ඇයි ඒකට විශේෂයෙන්ම ගුරු ඇසුරක් ඕන වෙන්නේ ඒකෙන්ම පේන්නේ නැද්ද මේක හැමෝටම නියත වශයෙන් ළඟා වෙන ඉලක්කයකට වඩා නිශ්චිත පරිණත භාවයකට ආවම විතරක් ආදාළ වෙන સંદર્ભ විශේෂිත උච්චතම අවස්ථාවක් කියලා. මනම් හිතන්නේ ඒකෙන් කියවෙන්නේ ඒ ඉලක්කය කොයිතරම් වැදගත්ද කොයිතරම් සියුම්ද ඒ නිසා ඒක හරියට ළඟා කරගන්න නිසි මඟ පෙන්වීමක් අත්‍යවශ්‍යයි කියන එකයි. ඒක හරියට විශ්වවිද්‍යාලයක දර්ශන සූර්යෝපාදියක් වගේ. ඒක හැම ශිෂ්‍යයෙකුටම ළඟා කරගන්න පුළුවන් ඉහළම ඉලක්කය. ඒක විශ්වීය ඉලක්කයක්. නමුත් ඒක ලබා ගන්න මහාචාර්යවරුන්ගේ මඟ පෙන්වීම අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඒකෙන් උපාධිය විශ්වීය බව නැති වෙන්නේ නෑ. ඒත් භාවනා මාර්ගයේ විශ්වවිද්‍යාල පාඨමාලාවක් වගේ නියත විෂය නිර්දේශයක් තිය දෙයක් නෙවෙයිනේ. ඒක එකෙක් පුද්දලයාගේ මානසික ස්වභාවය අනුව සකස් විය යුතු දෙයක්. මූලාශ්‍රයේම ද්වේෂචරිත, රාගචරිත වගේ අයට විශේෂ ප්‍රතිකර්ම අවශ්‍යයි කියලා අවධාරණය කරන එකයි. උපේක්ඛාවට එන ගමන, ඒ වගේම ඒ උපේක්ඛාවේ ස්වභාවයත් ඒ පුද්ගලයාගේ මූලික චරිතයත් එක්ක සම්බන්ධ වෙන්න පුරුවන්. සමහර විට ද්වේෂයෙන් මිදුණු කෙනෙක්ගේ උපේක්ඛාවක තියෙන්නේ ගැඹුරු ශාන්ත බවක්. රාගයෙන් මිදුණු කෙනෙක්ගේ උපේක්ඛාවක තියෙන්නේ සියුම් නිදහස් බවක්. නම එක වුණාට ඒ අත්දැකීමේ රසය, එහි ගුණය පුද්ගල සාපේක්ෂ වෙන්න බැරිද? ඒ නිසා ඒක නියත ඒකාකාරී ඉලක්කයක් කියන අදහස යථාර්ථවාදී නෑ කියලායි මම හිතන්නේ. අවසාන වශයෙන් මගේ මතය සාරාංශගත කළොත් මම දකින්නේ බොජ්ජංග ධර්මවල අනුපිළිවෙල මනස නිවැරදි මාර්ගයට යොමු කරන විශ්වීය සිතියමක් විදියට. ඕ ගමනේදී හමුවෙන භූත දර්ශන, ඒ කියන්නේ පුද්ගල අත්දැකීම් විවිධ වෙන්න පුරවන්. සමහර තැන්වලදී පාර අලුත් වැඩියා කරන්න, ඒ කියන්නේ චරිතයට අනුව ගැළපීම් කරන්න අවශ්‍ය වෙන්න පුරවන්. නමුත් ප්‍රීතියේ සිට සංසිඳීම එකඟතාවය සහ අවසානයේ උපේක්ෂාව දක්වා වූ මූලික ව්‍යුහය ඒ සිටියමේ දක්වන ප්‍රධාන මාර්ගය සතිපට්ඨාන මාර්ගයේ ගමන් කරන හැමෝටම පොදු මූලධර්මයක් ලෙස මම තරය විශ්වාස කරනවා. මගේ සාරාංශය නම් භාවනා මාර්ගය කියන්නේ දෘಢ නියත සිතියමකට වඩා දක්ෂ නාවිකයෙක් පාවිච්චි කරන මාලිමාවක් සහ තරු සටහන් වගේ දෙයක් කියලයි. මූලාශ්‍රයෙන්ම පැහැදිලි වෙනම මේක නම්‍යශීලී ගතික ක්‍රියාවලියක් බව. ප්‍රීතිය ඇතිවෙන විදිය, සමාධියට එන දොරතුව, උපේක්ෂාව අත්විඳින ආකාරය මේ හැමදේම යෝගවචරයාගේ චරිත ස්වභාවය, ඔහුගේ වෑයම සහ ඔහු ඒ මොහොතේ ඉන්න සුවිශේෂී සන්දර්භය මත ගැඹුරින් රඳා පවතිනවා. මේ බොජ්ජංග ධර්ම කියන්නේ ප්‍රබලමෙවලම්. නමුත් ඒවා යොදාගන්නේ හැමෝටම එකම අච්චුවකට දාලා නෙවෙයි. එක එක් පුද්දලයට අනන්‍ය වූ ආකාරයට, ඒ අවස්ථාවට ගැලපෙන විදිහටයි. සමහර විට මේ දෘෂ්ටි කෝණ දෙකෙන්ම අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. සමහර විට මූලාශ්‍රයෙන් ලැබෙන සැබෑ තීක්ෂණ බුද්ධිය මේ මාර්ගය විශ්වයේද නැත්තම් පුද්ගල සාපේක්ෂද කියන එක නෙවෙයි වෙන්නේ නැති. ඒ වෙනුවට මෙහි ඉදිරිපත් කරන්නේ විශ්වීය රාමුවක්. ඒ කියන්නේ සීලය ප්‍රීතියටත් ප්‍රීතිය සමාධියටත් මඟ පාතනවා කියන විශ්වීය හේතුඵල දාමයක්. නමුත් ඒ විශ්වීය රාමුව එක් එක් පුද්ගලයා තමන්ගේම මනසේ අනන්‍ය වූ භූදර්ශණයට ගැළපෙනසේ ඊටාම දක්ෂ ලෙස යොදාගත යුතු දෙයක්. අතිශයම පෞද්ගලිකයි. අවසාන වශයෙන් මේ මාර්ගය විශ්වීය සලස්මක්ද නැත්නම් කොන්දේසි මත පදනම් වූ මෙවලම් මාලාවක්ද කියන කාරණය කුමක් වුවත් එය ගවේෂණය කිරීමට සියුම් අවධානය සහ පෞද්ගලික විමර්ශනයක් අත්‍යවශ්‍ය බව නම් අප දෙදලාම එකඟවන කාරණයක්. මෙම මූලාශ්‍රය තුළ ගවේෂණය කිරීමට තවත් බොහෝ දේ ඉතිරි වී තිබෙනවා.